කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සිඩ්නි දොර ලංකාරාමයේ ප්‍රදාන කරගෙන මූලස්ථානයේ කරගෙන මේ වර්ෂෙත් මේ පටන් ගත්ත අද දවසේ පටන් ගත්ත මේ භාවනා ශීල භාවනා වැඩ සටහනේ එක අංකයක් තමයි එක අංගයක් තමයි මේ ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව සඳහා එකඟතාවයට අවිල්ලා තියෙන්නේ ඒ බෞද්ධයන් අතර විශේෂයෙන්ම තේරවාද බෞද්ධයන් අතර විශේෂ ගෞරවයට සහ ආදරයට ලක්වෙච්ච මේ සතිපට්ඨාන සූත්‍රය ශක්ති ප්‍රමාණයෙන් දේශනා මාලාවක් විදිහට පවත්වමු කියන අදහසයි. ඒ අනුව මේ ඉදිරියෙන් තියාගත්ත පාඨය කවුරුත් දන්නා පරිදි බොහෝ බෞද්ධයන් දන්නා පරිදි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඒ දීර්ඝ වශයෙන් දීඝනිකායෙත් මධ්‍යම වශයෙන් මජ්ක්‍ධිම නිකායෙත් මේ සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අපි මේ ඉදිරිපත් කරගත්ත pāli පාඨය මෑත විශේෂයෙන්ම බුද්ධ ජයන්තියෙන් පස්සේ කාලේ බුද්ධ ආගමේ ප්‍රධාන තේමාවක් තේමා පාඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒ මොකද මේ මේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ කියන මේ සාරුවඥ ප්‍රකාශනය නිසා. සාරුවඥන්ච ප්‍රකාශ කරන්නේ මහන්නේ මේ ඒකායන මාර්ගයයි කියලා. ඉතින් ඒකායන මාර්ගය කියන එක ඒ වගේ බරපතල ඒ වගේ වගකීමේ යුක්ත ප්‍රකාශයක් කරුවට පස්සේ කාගෙත් වගේ බුද්ධ ගෞරවය ඇති කාගෙත් වගේ ධර්ම ගෞරවය ඇති කාගෙත් වගේ ඒකට යොමු වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකායන මාර්ගය මොකද්ද කියලා හොයන එක තමයි හොයලා විතරක් නෙවෙයි ඒ අනුව ක්‍රියාත්මක වීම නිසා තමයි අද යම් බෞද්ධ පුනරුදයක් දැක ගන්න තියෙනවා නම් තියෙන්නේ. ඉතින් එහෙම කිව්වට ඊට කලිනුත් විශේෂයෙන්ම ලාංකීය බෞද්ධයා තුළ මේ සතිපට්ඨාන සූත්‍රයේ විශේෂ ආදර ගෞරවයක් තිබුණ බව අපි දන්නවා. ඒ නිසා හුඟ දෙනෙක් ඒ පාඨ කටපාඩම් කිරීමෙන් නැවත නැවත සජ්ජායනා කිරීමෙන් ඒකට ගෞරව කෙරුවා වගේම Tamanටත් විශේෂ ආරක්ෂාවක් සැලසෙයි කියලා පරිත්‍රාණ ධර්ම දේශනාවක් විදිහටත් ආරක්ෂක ධර්ම දේශනාව ධර්මයක් කොටසක් විදිහටත් සාකච්ඡා කර බව අපේ පළපුරුදු අත්තම්මල මුත්තම්මලයි කටහඬවල් වල තියෙනවා. ඒත් හැන්දාවට සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් හැමදලා සිසුසු කරලා දෙයයන්ට පහන් තියලා ඒ හැන්දෑ වෙලාවට මේ සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කිරීම චාරිත්‍රාක් වගේ කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා සුතමේ වශයෙන් නැත්නම් සුතමේ ඥාන වශයෙන් සතිපට්ඨානේ වැදගත් බවත් සිල් දවස්වල දන්නා කියන වැඩිහිටියෙක් ඒ කොටස සජ්ජායනා කරන අතර ගිහියෙක් අනික් කට්ටිය අසාගෙන සිටීමේ පවා ඒකට ගෞරව දක්වලා තියෙනවා. පසු කාලේ වෙනකොට ඒ ගෞරව දක්වපු පාඨවල තියෙන අර්ථමතු කරගන්න. මොකද්ද මේකෙන් කියන්නේ? මොකද්ද මේකෙන් අපේ කරන්න තියෙන්නේ කියන එක කරන තරමට මේක ටිකක් චින්තාමය ඥාන පැත්තට විමසුම් නුවණට ලක් වුණා. එන්නීම ලක් වෙලා ප්‍රබෝධයක් ඇති වෙලා එන කාලේ තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ටික ටික ටික ටික ලාංකීය ජනතාවට ඉදිරිපත් වෙන්න යෙදුනේ. ඒක සම්බන්ධයෙන් පරණ හිටපු ස්වාමීන් වහන්සේලා දෙනමකගේ අදහස් ඉදිරිපත් කරනවා නම් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ඉදිරියට ගෙනීමේදී අපේ දොඩම්බාල ගෞරවනීය කවිදජ ස්වාමීන් වහන්සේ සෑහෙන මෙහෙවරක් කරලා තියෙනවා. බුරුමෙට ගිහිල්ලා මේක දැකලා මේක තමයි කියලා දෙන්න ඕනේ කියලා අර තනි අලියා වාගේ තනි කඟ වේනා වාගේ එළියට ඇවිල්ලා මේ සතිපට්ඨාන ක්‍රමේ විවිධාකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරපු නිසා දැනට ඉන්නවා ගංගොල උදටම වයසක ඇත්තෝ ඒ ස්වාමීන් වහන්සේත් එක්ක භාවනා කරලා තියෙනවා. මේ භාවනා කරපු ඇත්තන්ගේ දරුවන්නේ දරුවෝ පවා මේකේ ආభాසය ලැබ බව පේන්න තියෙනවා. මොකද්ද මේ බුද්ධ ආගම කියලා කියන්නේ නිකන් නැත්නම් ධර්මයේ කියලා කියන්නේ ආරක්ෂාවක් බව. හැබැයි නමුත් මේ ආරක්ෂාව පිරිත් කීමෙන් පිරිත් ඇහිමෙන් විතරක් නෙවෙයි, බණ කීමෙන් බණ ඇහිමෙන් විතරක් නෙවෙයි, ක්‍රියාවත් කරන්න ඕන කියන පුංචි කටහඬක් නගලා තියෙනවා. ඒ වගේම මේ මීටිකල අපේ හිටපු නායක ස්වාමීන් වහන්සේත් මතක් කරා. උන්වහන්සේ පැවිදිලා තියෙන්නේ ඉපදිලා තියෙන්නේ 1901 වෙන්න ඕනේ. ඉතින්සේ එකේ ඉපදලා අවුරුදු 13 14 වෙනකොට පැවිදිලා තියෙනවා. පැවිදිලා තියෙන කියන්නේ අම්මලා තාත්තලා ගිහිල්ලා පන්සලට බාර දීලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපේ පවුලේ පුරුද්දක්ලු එක්කෙනෙක් හරි පැවිදි කරන එක. හැබැයි හැම කෙනාම සිවුරු අරිනවා. ඒකත් පුරුද්දක්. බාප්පා කෙනෙක් විතරක් හිටියලු සිවුරේ ඊට පස්සේ කළු පුතේ උඹවත් මේ කඩප්පුලි ගතිය නැතුව සිවුරේ හිටපන් කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පන්සලේ පැවිදි වෙලා එයත් බොහොම හොඳ මේ ඔය දේවගොඩ પરම්පරාව කියන પરම්පරාවේ පැවිදිලා තින් බොහොම සිල්වන්ත ගත කරලා තියෙනවා. ඒ සිල්වන්ත ගත කරන කාලේ මේ ශාන්සට ශක්‍යයක් ඇවිල්ලා තියෙනවා මේක නෙවෙයි මහානකම කියන්නේ. මහානකම ඊට වැඩිය බුද්ධ පුත්‍රයෙක් විසින් කළ යුත්තක් තියෙනවා කියලා. පස්සේ පැත්තේ තියෙන ඔය පැරණි අරණ්‍ය සීනාසනෙට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ශාන්සින් යවවලු මේ ස්වාමීන් වහන්සේලා ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාගේ වෙනස් වෙන්නේ මේ භාවනා ක්‍රම මේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා රකින්න නිසා ඒ නිසා මම කැමැති ඒ මගේ ග්‍රාමවාසී පැවිදි ජීවිත වෙනුවට ආරණ්‍ය වාසී වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා දීපු උත්තරේ මන් දෝත්සහය වුණා කිව්වා. ඒ මොකද හේතුව ඒ ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා අපිත් ඒ ග්‍රාමවාසියත්තන්ගෙන් ලොකු වෙනසක් නැහැ අපිත් කරන්නේ අර සීලය පිළිසිදු රකින්න එක තමයි ඊට අමතරව අපි ඉතින් අර චතුරාර්යක භාවනා සම්බන්ධ ગાථා ටික හැන්දාවට කියවනවා කිව්වා. ඒක තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ කියලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ වැඩි විපත්තුලා මොහුකුරාගේ වෙලාව කියනවා. ඉතින් එතකොට මට හිතුණාලු ඉතින් ওই ටික නම් අපි මං ගමේ පන්සලින් දතිත් කරනවානේ කියලා. නමුත් හම්බුනේ නැහැ කිව්වා. ඊට පස්සේ ඒ අරණියේ ඉන්න කාලේ මැදි වයසට එනකොට පුස්කොළපත් අවුවේ දාලා වේලන වතක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අවුවේ දාලා වේලන ගමන් ඒවා කළු පිරිමැතිනොයි කියලා කරනවා. හොඳටම අඟුරු හොඳටම කුඩු කරලා පොල් තෙලෙන් කලවම් කරලා අර පුස්කොළ පොතේ ගාලා පිහලා දානවා. පිහලා දාපුවම අර අකුරු කපලා තියෙන වගේ කළුව හිටිනවා. කොලේ මැකෙනවා. ඒවට කියන්නේ කළු පිරිමැදිනවා. ඉතින් කළු පිරිමැදිනකොට පුළුවන් තරම් බැලුවලු මේ භාවනාවට සම්බන්ධ අතනින් මෙතනින් කෑලි හම්බ වෙනවා කියලා තියෙනවා. එහෙම නැතුව මේ දීර්ඝව යන භාවනා උපදේශ පන්ති තිබිලා නැහැ. ඊට පස්සේ තමයි ඒ 50 ගණන් විතර වෙනකොට බුද්ධ ජයන්තර කලින් වගේ ඒ ශාංශෝ දනව කන්දේ ආපු <clears throat> මහා සීසාඩෝ ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සලා එනවා කියලා දැනගත්ත ගමන් මම ගිහිල්ලා බොහෝම ආශාවෙන් ඒකට යෙදලා කටයුතු කරනකොට ඒ ස්වාමීන් වහන්සලා ප්‍රශංසනීය විදියට මේ ස්වාමීන් වහන්සේට ස්තුති කළා තියෙනවා. ඒ කියන කියන ක්‍රම කියන කියන මේ වත්පිළිවෙත් එතනින් භාවනාව සක්මන බොහොම ලස්සනට ඒක අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පොතක් ලිව්වා විදර්ශනා පරපුර කියලා. ඒකත් ලිව්වේ තවත් ස්වාමීන් වහන්සේගේ ආරාධනාවකට. ඒකේ පෙන්ලා දෙනවා ලංකාවේ විදර්ශනා පරපුර සම්පූර්ණයෙන්ම වියකිලා ගියත් ගිය යන ගිය හැටි ඊට පස්සේ නැවත මේ බුරුමා භාෂාව නිසා නැවතත් ඒ පරපුර යන්තම් ගැට ගහගෙන පණ ගන්න ගත්ත හැටි. ඒක පිළිබඳව Uh, Forest Monks of Sri Lanka කියන චරිත මහත්තයාගේ පොතේ uh, ලොකු සාංශිකේ චරිතය විග්‍රහ කරලා තියෙනවා මේ දුෂ්කර කෘත්‍යයට මැදිහත් වෙච්ච පුද්ගලයා මේයි කියලා. හැබැයි කියලා තියෙනවා බොහෝම ලැජ්ජයි බොහෝමත්ම පසුගාමී පුද්ගලයෙක් නිසා ඒ Taman මේ දේ කරාට ඒ වෙනුවට ගල්දුවේ ස්වාමීන් වහන්සේත් එක්ක වැඩ කරපු අනෙක් පන්දි ස්වාමීන් වහන්සේ ඉස්සරහින් තියාගෙන තමයි මේ පුද්ගලයා යන්නේ. Uh, ඒ හැටි එහෙමයි ඒ වුණාට මේ පරිවර්තනයේ ප්‍රධාන වෙනස ඇති කරපු කෙනා ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ තමයි කියලා ලියලා තියෙනවා. ඉතින් මම හැබැයි මේ පොත නම් ඒ ඥානාරාම ස්වාමීන් පිළිබඳව දන්නේ නැති කාලෙත් පොත කියවලා තිබුණා. තේරෙ පේනෙන්න තිබුණා අර නැති වෙච්ච සුවඳ දැන් තියෙනවායි කියලා පැවිදෙන්න ඉස්සලා මම දැනගෙන හිටියා. හැබැයි කොහෙද තියෙන්නේ කවුද තියෙන්නේ කියන එක ඒ දවස්වල ඔච්චරම මට සංඥා වාසල පිළිබඳ හැඟීමක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේක මේ නැවත මේ සතිපට්ඨානයේ සතිපට්ඨාන වශයෙන් නැගිටීම විස්තර කරන්න පුළුවන්නේ මෙන්න මෙහෙමයි අපි ගියාත්ම මැරිලා අපි ගිය තැනකදී අපිට තියෙන්න ඇති යම් ආකාරයක ශක්තියක් ඊගාව ආත්මය අපි කොතනද උපදින්නේ එ නැත්නම් අර සිද්ධාර්ථ මේ අපේ ගෞතම සරුවච්චන් වහන්සේ චාතුම් මහරජික තාවතේ මේ තුෂිත භවනේ ඉපදිලා පස්මහා බැලුම් බැලුවා වගේ මම හිතනවා අපිත් හරියට මේ සතිපට්ඨානේ නැගිටිනකන් ඉඳලා ඒ ජාතිය දේශය කුලේමව හොයලා අවිල්ලා ඉපදිච්ච ඉපදිල්ලක් වගේ පේන්න තියෙනවා. ඒ තරම්ම ඉතාමත්ම දුර්ලභ අවස්ථාවකයි අපි නැවත මේ පෘථුවියේ මනුෂ්‍යාත්ම භාවයක උප්පත්තිය ලැබුවේ. ඒ උත්පත්තිය ලැබනකොට අපි විවිධ අගයන් විවිධ ආඩම්බරයන් විවිධ මව්වරුන්ට දාව ඉපදුනාට විවිධ ප්‍රදේශවලින් මේක හොයාන හොයාන යනකොට අපි කොහොම හරි කරකෝලා එක වහලයක් අතට ගන්න. මේක මුළු ලෝකෙම අද සිද්ධ වෙන වැඩක්. යම් කිසි කෙනෙක් යම් ආකාරයකින් මේ සතිය වඩනවා කියන වැඩේ Tamange ප්‍රධාන කෘත්‍යයක් නැත්නම් වටිනා දෙයක් කියලා අවබෝධ කරගත්ත ගමන් ඒ පුද්ගලයා පුදුම ජාලයකට සත්පුරුෂ මණ්ඩලයකට ඇදෙන ගතියක් තියෙනවා. නැත්නම් මේ සතිපට්ඨානේ වඩන ඇත්තෝ එකතු වෙන ගතියක් තියෙනවා. ඒක ಜಾති, ආගම්, භාෂා මොනම ප්‍රශ්නයක් අත්දැකීම. ඒ නිසා ඒ අතින් සතුට වෙන්න පැත්තක් තියෙනවා. සතුටුනා කියලා කියන්නේ ආගම කෙසේ වෙසත් ධර්මයේ කියන අංකුරේ ලියලා වැඩෙන ගතියක් තියෙනවා. අන්නේ ලියලා වැඩෙනකොට නැවත නැවතත් අර කලපිරිමතුවෙන් බලන්න වාගේ මේ සතිපට්ඨානෙම අහමි සතිපට්ඨානෙම විග්‍රහ කරමි සතිපට්ඨානෙම නැවත නැවත යෙදෙමින් ගත කරනකොට මේ සූත්‍රයේ තියෙන වටිනාකම මෙතිකයි කියන්න බෑ. ඒකට අදාළ වෙන මුල්ම කොටස තමයි ඒ සත්‍යපට්ඨාන සූත්‍රය හඳුන්වා දෙන තැනම සඳහන් කරලා තියෙන්නේ ඒ සරුවචනාංශයේ කුරු රට කල්මාශ ධම්ම නම් ගමේ මේ ධර්මයේ දේශනා කරයි කියලා ඒක දැනට ඉන්දියාවේ දිල්ලි නුවර සන් ටවුන් කියන එකේ හම්බෙලා තිනවා. තාම ඒක ස්ථාන කොට නැගිලා නැහැ. නමුත් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් වෙන් වෙලා තියෙනවා. <clears throat> උස ගල්පර වගේ යුත්තයි. ඉතින් ඒක මේ අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා ඒ කුරු රට සාස්ත්‍රික රටක් නිසා අවශ්‍ය සප්පාය කරුණු මිනිස්සෙන්ට දුර්භික්ෂ බයලෙඩ රෝග නැති නිසා ඒ මිනිසෙයින්ට මේ ධර්මය මේ ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමේ ශක්තිය තියෙන නිසා සරුවචනාංශයේ විශේෂයෙන්ම කුරු දනව්ව කල්මාශ ධම්ම නගර ගම මේකට තෝරාගත්තයි කියලා. ඒ තෝරාගෙන සරුවචනාංශයේ මේ ඒකායනෝ අයං භික්කවේ මක්කෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස අත්ථගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච ක්‍රියාය කියන එක බුරුම ස්වාමීන් වහන්සලා තෝරන්නේ භාවනා කරන්නත් කලින් භාවනා කිරීමේ ආනිසංශ කියාපාන්නේ හරියට සරුවචනාංශයේ දැන් කාලේ වෙළඳ පොලේ බඩු විකුණන වෙළඳ ප්‍රචාරකෙක් වගේ කියලා. හරියන්නත් ඉස්සරලා කේ ಗುಣ ප්‍රකාශ කරනවා. පත්‍රේ දාලා තියෙන හරි ගියාම ගාස්තුව ගෙවීමේ ක්‍රමයට අවිල පරීක්ෂා කරලා බලන්නයි කියලා. ආන් ඒ වගේ. ඒ තරමටම අවශ්‍ය වෙලා තියෙන උන්වහන්සේට මේ Taman විශ්ව ඉස්සරහට විස්තර කරන්න හදන දේ ආනිසංස ටික ඉස්සලා කියන්නේ. ඒ ආනිසංස හතත් විග්‍රහ කරලා බැලුවොත් වෙන කිසිම සාස්ෘණ වහන්සේ නමකට અભීතව ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ වුණාට ඒ සෑම ගුණයක්ම අරගෙන බැලුවොත් ඒ ධර්මයේ පවතිනා වූ සාන්දෘෂ්ටික ගතිය, එහිපස්සික ගතිය, ඕපනයික ගතිය, පච්චත්තම් වේදිතබ්බ ගතිය සේරම තියෙනවා වෙන විදිහට කියනවනම් මේ රවට්ටන්ට එහෙම නැත්නම් මේ හිත බැඳ ගන්න කරන කතාවක් නෙමෙයි කෙනෙක් මේකට අත තිබ්බොත් ඒක පරීක්ෂා කරලා සහතික කරගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ නිසා උන්වහන්සේ ඉස්සල්ලාම මතක් කරන්නේ සත්තානං විසුද්ධියා කියලා මේ සත්වයාගේ විසුද්ධිය පිණිස ඒකායන මාර්ගය කියලා ඉතින් මේ සත්ත්ව විසුද්ධිය ගැන කතා කරනකොට සත්වයාගේ විසුද්ධිය ගැන කතා කරනකොට ඕනම කෙනෙක් සඳහන් කරනවා මේක මේ කායික විසුද්ධියක් නෙවෙයි මෙතන කතා කරන්නේ චිත්ත විසුද්ධියක් නැත්නම් සිත සකස් කිරීම කියන එක. ඒ සිත සකස් කිරීමේදී මේ මෑත කාලයක් වෙනකම් බටහිර මානසික විද්‍යාවෙන්ට බැලුවත් ආශ්‍යා කරේ තිබුණු බටහිර මේ මානසික විද්‍යාව බැලුවත් මිනිස්සයා Tamange ජම්ම ගතිය ගේනවා මිසක ඒක වෙනස් කරන්න බෑ කියලා. ඒක නිසා වෙන උප්පත්තියක් ලැබුවා නම් ඒ උප්පත්තියම තමයි ආයෙක වෙනස් කරන්න බෑ කියන එක පැවතිච්ච මතයක්. ඒකට කියන්නේ අපේ මොළය පිළිබඳ හොයපු කට්ටිය හිතාගෙන හිටියේ ඒක hard wire circuit එකක්. ඒක ආයෙ වෙනස් කරන්න බෑ කියලා. නමුත් පහුගිය දවස්වල කරපු මේ මොළය පිළිබඳව සහ ස්නායු පිළිබඳව කරපු පරිශන වලින් විශේෂයෙන් මේකට කියන්න ඕනේ මේ සත්‍ය සම්බන්ධ කරගත්ත පරිශන වලින් ඒගොල්ලෝ දැකලා තියෙනවා පුහුණු කළොත් ඒ මොලේ තියෙන ගති නැත්නම් ඒ සර්කිට් එකේ වෙනස්කම් කරන්න පුළුවන් අතර විතරයි පුරුෂයාගේ පෞරුෂත්වයත් රුචි අරුචිකම් වෙනස් කරන්න පුළුවන් කියලා. නිසා දැන් අවුරුදු 3-4කට ඉස්සෙල්ලා ඒ සම්බන්ධ පවත්වපු ලෝක සම්මේලනයේ ලිය පොතට නම දාලා තියෙන්නේ train your mind and change your brain කියලා. ඒක ඒ බටහිර පැත්තෙන් බලනකොට දෙයයන් ආංශේ මවපු දේ දෙයයන් ආංශේ අර Tamanට වෙනස් කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඉස්සර හිතුවේ ඒක දෙවියන්ගේ රුචිකත්වය නැත්නම් ඒ නිර්මාත්මකයාගේ රුචිය ඒක වෙනස් කරනවා යනවා කියලා කියන්නේ වෙනස් කරන්න හදනවා කියලා කියන්නේ දෙවියන්ගේ ਸਰබල ධාරීත්වයට කරන ඉඟියක්. එනිසා දෙවියන්ගේ සදාතනික සාපේට ලක් වෙනවා කිය. නමුත් ඒ නිසාම බටහිර මානසික විද්‍යාව දිග්ගටෝම ඒක අරගෙන ගියේම ආත්ම සංකල්පේ. ඒක වෙනස් කරන්න බෑ. නමුත් ඒ විද්‍යාජනක පැත්තක් ඒ කොයි දේත් වගේ පහුරු කාලා බලන ගතියක් වෙනවා. පහුරු කාලා පහුරු කාලා යම් විදියකට මනස හික්මවා ගත්තොත් අර කියන මොලේ සැකස්ම මොලේ සංයුතිය වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කිරීම සඳහා දෙවන්නේක් අවශ්‍ය නැහැ. වෙන කෙනෙකුට කරන්න දෙයක්වත් නැහැ. ආන්න ඒක දැනගත්තට පස්සේ දැන් බලාපොරොත්තුවක් තියෙනවා යම් යම් භයානක රෝග සුව කිරීම, ඒ වගේම යම් යම් ඇත්තන්ගේ තියෙන ඒ සහජ ගති වෙනස් කිරීම, ඒ වගේම ඕනෙම රුචිකත්වයක් ඇති කෙනෙක් වෙන රුචිකත්වයකට මාරු කිරීම, වැරදි රුචිකත්ව දුරු කිරීම, සමාජ හානිකර ගුණධර්ම නරක ධර්ම වෙනස් කිරීම වගේ කියන දේවල් විශාල වශයෙන් දැන් පරිේශණය කෙරීගෙන යනවා අලුත් මේ ආකල්පකින් අලුත් වාතාවරණයක මේකටත් හේතුනේ මේ සතියමයි ආය අනිත් එක තමයි මේ මානසික රෝග ඉස්සර හැදෙන ඒවා ඔක්කොම කෙරුවේ ඒවා සියල්ලම මේ රෝග වශයෙන් සලකලා ඒ රෝගය නැවත තිබුණ තත්ත්වයටපත් කරලා දීම තමයි බටහිර මානසිකත්වය බටහිර මානසික විද්‍යාවේ තිබුණේ. නමුත් දැන් පේන්න පටන් ගන්න තියෙන ඒවා රෝග නෙවෙයි සමාලාට භාවනා දියුණු කරගෙන යනකොට මතුවෙන ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒවා යටපත් කරන එක නෙමෙයි තියෙන්නේ මේක සමහර විටක අනාත්මය බව යටි හිතෙන් පිළිගන්නකොට මතුවෙන தত্ত্ব. ඒ නිසා අනාත්මය කියන එක ඉස්සර කරගෙන බටහිර ඒ දැනුම මේ මානසික විද්‍යාව පිළිබඳ දැනුම ගත්තොත් සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා සයිකෝതെරපි without the self කියලා මේ ආත්ම සංකල්පෙන් තොර සයිකෝതെරපි ගත්තට පස්සේ ඒ දැනුමත් එක්ක බලනකොට බුදුරජාණන් වහන්සේගේ දැනුමෙන් අන්සුවක් කලඳක් සම කරන්න බැරි බව දැන් තේරුම් ගන්න තියෙනවා. හැබැයි තේරුම් ගත්තේ මේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කලින් සතිය වඩපු ඒ පැත්තෙන් දෘෂ්ටි කෝණය හදාගත්ත ඇත්තෝ. කොහොම නමුත් මේ පොත් ලියුණාට පස්සේ දැන් ඒක අපි මානසික විද්‍යාව දැනගත්තත් නැතත් සතිය වැඩුවත් නැතත් බෞද්ධ වුණත් නැතත් ආත්මනාත්ම කොයි එක පිළිගත්තත් පොත් වලින් දැන් අලුත් රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ දැනුම් වගේක් ඇවිල්ලා තියෙනවා. මේ ෂේරටම මුල මේ සතිය වැඩි වීම නැත්නම් මේ සතිපට්ඨානය වැඩි වීමේ භාවනා ක්‍රම බටහිරට ගියේ වෙලාවේ ඉඳලා එයත් ඔය භාවනා වඩන කෙනෙකුගේ මානසිකත්වයට සහ රුචිකත්වයට ඇති වෙන වෙනස්කම් ශක්ති ප්‍රමාණයෙන් මැන්නා. ඔය හොඳ හරි නරක හරි සුද්ධගේ තියෙන ගතිය ඕකයි. ඒ දේවල් කිරලා මැනලා කන්නේ. රාත්තල් ගන්න දන්නේ නැතුව නෙවෙයි. ඉතින් ඒ නිසා දැන් අවුරුදු 25ක 30ක විතර පරිශ්‍රණ වලින් එළිවෙන්න පටන් ගන්න තියෙනවා. මේ භාවනා කරගෙන යනකොට හිතක වෙනස් වෙන වෙනස් වීම ඒ ස්නායු ශෛල වල වශයෙන් එහෙම නැත්නම් සමාජීයක වශයෙන් ඒ පුද්ගලයාගේ ඇති වෙන මේ බයලජ්ජාකම් වලින් වතින් එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ තියෙන ඇබ්බැහිගත නිදානගත රෝගසුව කිරීම අතින් විවිධාකාර වලින් දැන් මනින්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා දැන් මේ සතිය එහෙම නැත්නම් මේ අපි ඉස්තර කරන්න හදන සතිපට්ඨානය ආගමික ස්වරූපයකින් තොරව ආධ්‍යාත්මික ස්වරූපයකින් තොරව එදිනදා ජීවිතයේට බොහෝම හිත සුවයලවන කවදාකවත් නරකක් නොකරන හිත ඇතුලේ දැනටමත් තියෙන ක්‍රියාත්මක වෙන්න තිකම නිසා දුක් විඳින ක්‍රියාත්මක කළොත් සියල්ලටම අයිතිවාසිකම් ලබා ගන්න පුළුවන් දෙයක් බවටත් ඒ සඳහා ජීවන රටාව මුලින් වෙනස් කෙරුවේ නැතත් කමක් නැති බවටත් කරගෙන යනකොට සුදුසු ක්‍රමයේ මතුවෙන බවටත් මේ මතුවෙන ලකුණු ටික බාටහිරෙන් ඇහෙනකොට ආශ්‍යාකරයේ බෞද්ධයාට පවා ඇස්සරෙනවා විශේෂයෙන් මම හිතනවා මේ වගේ ඒ බටහිර ඒ කෙරෙන දේවලින් ඇති වෙන ඒ පරිශන ප්‍රතිඵල <clears throat> බණ භාවනා කරන ඇත්තන්ට අලුත්ම වාතාවරණයක් ඇති කරලා දෙනවා Taman ඉන්න කාමරේ අලුත් ජනේලයක් කරලා බලන්න වගේ. ඉතින් ඒක ඇහුවට පස්සේ මේ ක්‍රමය මෙහෙමයි දැන් වෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඕනම කෙනෙක් භාවනා කරනකොට සිද්ධ වෙනවද Taman තුල කියලා ඒක දිව ගහලා බලන ගතිය, උර ගහලා බලන ගතිය හරි වැඩි. ඉතින් ඒක නිසා අර ඉස්සර වගේ පින් කිරීම සඳහා භාවනා කරනවා කියන කතාවක් නෙවෙයි දැන් තියෙන්නේ. මතු ආත්ම නිවන් දැකීම සඳහා කරන භාවනාවකුත් නෙවෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ මේ ජීවිතේදීම. ඉතින් ඒක මේ සතිපට්ඨාන භාවනාවේදී මේ ආරම්භක ලස්සන වචනයක් මුලිමුත් වරහනක් දාලා පිටිපස්සෙමුත් වරහනක් දානා වගේ මේ තමයි පළවෙනි වරහන කරුවත් යනවා. සූත්‍රයේ හැමාරෙදී කියනවා අවසාන වරහන වහන ගමන් මේක කෙරුවොත් අවුරුදු 7න් ප්‍රතිඵල තියෙනවා. මේකට කොච්චර බුරුම රට මේ කියන දේ අගය කරනවද ආඩම්බර කරනවද කියලා ඒගොල්ලෝ සිංහල රට මේක කොච්චර අමතක කරාද කියලා හිනහ වෙනවා. ඒගොල්ලෝ කියනවා ලංකාවේ ඕනම කෙනෙක් මරිච්චාම නිවන් සැප ලැබේවා කියලා බෝඩ් එකක් ගහනවා. ඒ නිසා ලංකාවේ නිවන් දකින්න එකයි සුදුසුකම තියෙන්න ඕනේ මැරෙන්න ඕනේ. මැරුණොත් කාටවත් හම්බ වෙනවා. මේ තරමටම ලංකාවේ ජීවන කංකුම් වගේ කියලා තියෙන බොහොම ලේසි එළවලුවක් වෙලා තියෙනවා. ඒ මොකද අපි මේ තරම්ම මේ බුදුහාමුදුරුවෝ මේ ජීවිතේදිම ලේපිට අස්පනා පිටට ගේන්න හදපු දේ පොඩ්ඩක් මරණයෙන් එහාට තල්ලු කරලා තියෙනවා. තල්ලු කරලා කරන භාවනා කරන්නේ මොකටද? මතු ආත්මේ සුභ සිද්ධිය සලකලා මේවා විහිළුවට ලක් කරනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා ස්වර්ණ භූමියේ මේ ලංකාව ධර්මද්වීපය කිව්වට මුළු ලෝකෙටම ධර්මයේ දෙන රට කිව්වට මෙන්න උන්දලා නිවනට සලකන හැටි කිය. ඉතින් අපි ඉන්නේ අන්නේ වගේ බටහිරෙන් එක පැත්තක ආකල්ප මතුවෙනවා. භාවනා කරපු රටවල ඒක ආකල්පයක් මතුවෙනවා. ලංකාවේ ඉන්න බෞද්ධයෝ විෂයක් වශයෙන් බුද්ධ ආගම ඉස්කෝලේ යන කාලේ දහම් පාසල ඉගෙනගෙන සෑහෙන දැනුමකුත් තියෙනවා. අන්න ඒකට මේ දේවල් පදම හරි ගියොත් අවශ්‍යයි කියන දැනුමට සතිපට්ඨානයේ තියෙන වටිනාකම ඉස්සරහින් තියලා ශක්ති ප්‍රමාණය මේක කරන්න පටන් අරගත්තොත් මම හිතන ලෝකයේ අනිකුත් જાතින් අතර වැඩියෙන්ම වැඩ ගන්න පුළුවන් જાතිය කියලා. වැඩියෙන්ම මේකට උරුම වාසිකම් කියන જાතිය. මේකටම හැදිච්ච જાතිය කියලා. ඉතින් ඒක නිසා අපි මෙවුවා ඉදිරිපත් කරගන්නේ උපහාස ලක් කරන්නවක්වත් එහෙම නැතුව පහත් කරගන්නවත් නෙවෙයි. අපේ හිතට හොඳට වාද්දා ගන්න. අපේ හිතට වැදුනොත් අපට ඇත්තටම අප කියන වචන පැත්තක දාලා මම කියන එක ගන්න වෙනවා. මට කල්පනා කරන්න වෙනවා මේ ඔක්කොම කටයුතු කරන ගමන් ওই කියන යුතුයකම් ටික මගෙන් ඉෂ්ට වෙනවා. නැත්නම් මම මේ භාවනා කරන්නේ ඒ වගේ මේ ජීවිතයේම ප්‍රයෝජන ගන්න අදහසින්ද. මේක ඒකායන මාර්ගයේ බව දැනගෙන ඊට සද්ධාව ධර්ම ගෞරවය පෙරට කරගෙනද. එගෙන් ශක්ති ප්‍රමාණය මම අනිකුත් චෛසිකයන් අතර සතිය ඉස්සරහින් තියා ගන්නවා. ඒක මාට දවසින් දවස වැඩෙන බවක්, දියුණු වෙන බවක් තියෙනවාද කියලා බැලුවොත් එnde එnde එnde මේකේ නිමග්න වෙන ගතියක් එනවා. ඉතින් ඒකේ ලක්ෂණයක් නිසා වෙන්න ඇති මේ සිත් නිරෝධ වාසීන්ට නැවත සතිපට්ඨාන සූත්‍රයෙන් බණ අහන්න ඕනේ කියන අදහස මතුවේ. මේක ওই ඉතිසලා සාකච්ඡා කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා නමුත් අපි බලන්න හදාන්නේ මේ දවස් 4 5 ශක්ති ප්‍රමාණය මේක මතු කරගන්නයි ඉතින් මේ විදිහට සත්‍යාගේ මේ විසුද්ධිය ඇති කිරීමට ਸਰවචනාංශයේ මේ කතාව කිව්වේ ඔය කියන ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳව බල්ලා කියලා නෙමෙයි. එහෙම නැතුව මිනිස්සු ඒක තේරුම් ගත්තේ නැහැ. මිනිස්සු ඒක තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැහැ කියන අදහස නිසා නෙවෙයි. උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට ඒ අවුරුදු 2500 කලින් තේරුණා මේට වැඩිය කොහෙ ගියත් ඒක පටලවිලක් වෙනවා. අවුලක් වෙනවා. මේ ඍජු සරල රේඛීය මාර්ගය මෙච්චරමයි කියලා උන්වහන්සේට තේරිච්ච නිසා ඒක ශපත කරලා පළවෙනිම සතිපට්ඨාන වැඩිම ලැබෙන ආනිසංශ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එයින් එහාට අනික් හැම කෙනම තඳහන් කරලා තියෙන්නේ අපගේ මේ හිත හදන්න අපිට අයිති දෙයක් නෙවෙයි ඒක අපිට කරන්නත් බෑ. ඒක මෞංකාර දෙයයන් ආශික වැඩක් කියලා. මේකෙදී සරුවත් යනන්සේ බබා තමන්ගේ අතටම බාර දෙනවා. ඒක තමන් අතේ තියෙන්නේ මෙන්න ක්‍රමී. ඊට පස්සේ ශෝක පරිදේවන පරිදේ ශෝක පරිදේව සමතික්කමාය කිව්වහම ශෝක කියලා කියන්නේ දුක නිසා ඇති වෙන දේවල් පරිදේව කියලා කියන්නේ හඳාවැළපි. ඒ දේවල් නැති කිරීම සඳහා කිසිම තැනක අපට මේ ජීවිතේ කරන්න පුළුවන් ක්‍රමයක් කිසි කෙනෙක් කියපාන්නේ ඒ වගේම කියන්න ඕනේ මේ භාවනා කරුවට පස්සේ ශෝක පරිදේව නැති කරනවා කියන කතාවක් මේකේ සරුවෙන්සේ මතක් කරන්නේ නැහැ. සමතික්‍රමණය කියලා කරනවා කියලා කියන්නේ ඒවා ඉක්මවලා යනවායි කියන එකයි. වෙන විදිහකට කියනවා නම් ඒ ශෝක පරිදේව කෙරෙහි ඉවසීමේ ශක්තිය කම්පාන වීමේ ශක්තිය වැඩි කරලා දෙන එකයි මේකෙදි කරන්නේ. ඒ වගේම දුක්ඛ දෝමනස්සං අත්ථකමාය කායික දුක් සහ මානසික දුක් නිමාවටපත් කරනවා කියන. ඉතින් මේකෙදි හුඟව දෙනෙක් හිතනවා ඒ නිසා භාවනා කරනකොටම නැත්තම් භාවනා කරන්න ගියාට පස්සේ එයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති වෙන්න ඕනයි කියලා. ඇත්තට මේක අපේ හිතෙත් තියෙනවා. ඒක යම් කිසි කෙනෙක් භාවනා කරුවට පස්සේ අසල්ලාතු හිතෙන්නේ යාට ඊට පස්සේ අඬන්න බෑ. යාට කනගාටු වෙන්න බෑ. හරි මොනවක් කරන්න බෑ. මොකද දැන් මේ වෙනකොටම නැති වෙලා තියෙනවා. ශෝක පරිදේව අයින් වෙලා තියෙන්න ඕනේ කියලා. නමුත් භාවනා කරනකොට සිදු වෙන්නේ මොකද්ද? ඒවා පිළිබඳව අපේ තියෙන සැලෙන ගති, ඒවා පිළිබඳව අපේ ඇති කම්පිත ගති දුර වේගන දුර වෙන ගිහිල්ලා මේක දුක්ඛ සත්‍යයේ මුණතක් පමණක් බවත් මට සැලෙනවා කියලා කියන්නේ වෙනම දුකක් බවත් මෙවා ගැන පශ්චාත්තාප වෙන ගැන වෙනම දුකක් බවත් ඒක තමයි දරා ගන්න බැරි බවත් තේරුම් ගන්න. ඉතින් මේක සම්බන්ධයෙන් හරි හොඳ කිච්චු කර ගන්න පුළුවන් හොඳ කතාවක් ඔය ඇමරිකාවේ ඉන්න අර <clears throat> හේනපුල ගුණරත්න ස්වාමීන් වහන්සේ අම්බෙච්චලාදී මතක් කරා ගිය අවුරුද්ද ආපෙලාදී මට වාසනාවක් හම්බුණා ඒ වෙලින්ටන් නගරයට අවිල්ලා හිටිය ස්වාමීන් වහන්සේ මම එදා තමයි දැක්කේ ඒ ස්වාමීන් වහන්සේ සුවදෝ කතා කරනකොට මතක් කරලා කියනවා මේ මේකටම කිව්වා නෙවෙයි. නමුත් ඒ නිදර්ශනය ගලප ගන්න පුළුවන්. මේ ඊලන්දාරියේ කවුරුදු 20ක 30ක වගේ බොහොම ජීවිතය අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන ඊලන්දාරියෙක් බොහොම අමාරුවෙන් මේ දෛවඥෙක් හම්බෙලා අතබල්ලා සාත්‍ර කියන කෙනෙක් ගාවට ගියා. ගිහිල්ලා මෙච්චර ගාණක් ගෙවලා බොහොම අමාරුවෙන් වෙලාවක් කරන අත බැලුවට පස්සේ අරම හොඳට පරීක්ෂා කරලා අත නමලා අකුල්ලා තියලා කිව්වලු ගා කපලයි කියලා. 39යි මාස 9යි 10ක් යනකම් බොහෝම අපලයි මොන්න දෙයක් කෙරුවක්වත් එච්චර ප්‍රයෝජන ගන්න බෑ විවාහයක් වුණා සාර්ථක වෙන්නේ ව්‍යාපාරයක් කෙරුවොත් හරියන්නේ නෑ තමන් ඉදිරිපත් කරන අදහසක් කෙනෙක් කෙනෙක් ගරු කරන්නේ මේ කියපු දේ මේ වරදිනවා ඒ නිසා පරිස්සම් වෙන්න ඉතින් දිගින් දිගට දිගට උපදේශ තුනලු 40 වෙනකන් වගේ සෑහෙන පරිස්සම් වෙන්න. ඉතින් අර මිනිස්යාගේ අහගෙන හිටපු එක්කනාගේ පණිවිඩය යන යා කිව්වලු මේ හරි ඒක හරි දැන් 40න් පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ 40න් පස්සෙත් ওই ටිකම එනවා එතකොට පුරුදු වෙනවා කිව්වා එච්චරයි වෙන මොකක්වත් භාවනා කරපුවාමත් වෙන්නේ ඔච්චරයි භාවනා කරන්න ඉස්සලා අපි හිතන්නේ සිල් ගත්තට පස්සේ භාවනාට ආවට පස්සේ සතිය පිහිටියට පස්සේ කිසිම ශෝකයක් එන්න එපා එන්නත් බෑ එන්නත් ඕනෙත් නෑ මොකද මම සිල් අරන් ඉන්නේ අන්තමෙන් දැන් භාවනා කරා මේ නැත්නම් පරිදේව අඬන්න සතහන. ඒ මොකද භාවනා කරන කට්ටිය. ඒ ශෝක පරිදේව එන්න බෑ කියලා. ඔය භාවනා කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ මනුස්ස ජීවිතෙත් නැතුව ශෝක පරිදේව දුක්ඛ දෝමනස ගස්කල් වල ඉන්නේ නැහැ. ඒක තියෙන්නේ මනුස්ස ලෝකේ තමයි. නමුත් ඕකට ඔච්චරම උඩ දාන්න දෙයක් නැහැ. ඒ ස්වභාවය. අනේක තේරුම් ගත්තට පස්සේ ඒ කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම තේරුම් ගත්තට පස්සේ මනසට තේනවා ਸਰවඥාන්සික සඳහන් කරන්නේ මේ දුක්ඛ දුක්ඛ වේදනාවක් නිසා දුක්ඛ වේදනාවක් කියන්නේ ਸਰවඥාන්සික කියනවා ඇඟට ඇනිච්ච උලක් වගේ කියලා. ඒක මත ශෝක වීම දෙවෙනි උලක් කියලා කියනවා. එතකොට නම් ඉවසන්න බෑ කියලා කියනවා. තනි උල ඉවසන්න පුළුවන්. ඒ නිසා ශෝකයක් ආවා. ඒ ශෝකේ එහෙම බාරගත්තොත් ඒක මත ශෝක නොකර ඒ ශෝකේ අපිට ඉවසන්න පුළුවන්. අපි අපි ඇඟ හැදිලා තියෙන, අපේ හිත හැදිලා තියෙන එන දේවල් දරන්න පුළුවන් විදිහට. නමුත් ඒක මට නොආ යුතුයි. ඇයි මට මේක වෙන්නේ කියලා අපි ඒක පිළිබඳව සැලෙන්න ගත්තොත් ඒක දෙවෙනි උලක් බාටපත් වෙන එදාට ඉවසන්න බෑ. අන්නේ දෙවෙනි උල අන්න ගන්න නැතුව ගත කරන්නයි අපිට මේ සතිපට්ඨාන උගන්වන්නේ. ඒ දෙවෙනි උල කවදාකවත් අනුම් කරන එකක් නෙවෙයි. තමන්මයි. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අන්නේ අවිද්‍යාව අත්‍යවශ්‍ය නැහැ ජීවිතේට. ඒකත් පොඩ්ඩක් දුරස්ත භාවයක් ලබා ගන්න පුළුවන්. නිසා ශෝක පරිදේව දෙක දුක් දෝමනස් කියන දේවල් පිළිබඳව ලැබෙන ඒ අත්දැකීමට අපේ ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කෙරුවේ විතක්ක විජය වේදනා විජය කිය. වේදනාව ජය ගැනීම සහ විතර්ක ජය ගැනීම කිය. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ විතක්ක යටපත් කළ මරලා ආයේ නොයනා තාලට ගත්තා. නැත්නම් වේදනා යටපත් කළ මරලා ආය නොයනාතාවට යටපත් කරයි කියලා නෑ විතක්ක තිබුණත් වේදනා තිබුණත් මගේ ගමන යන්න පුළුවන් බව. දකින්නකොට ඒක පිළිබඳව එච්චර බලහවෘතු සුන් කර ගැනීමක්, ઈચ્છාබංගත්වයක්, ආත්ම නිෂේධනයක් කරගන්න නැතුව යන්න පුළුවන්. මේක අපි මේන් පිට ඔය මානසික විද්‍යාඥයන් ඉදිරිපත් කරන හෝ එහෙම නැත්නම් මත්පැන් පානකින් හෝ එහෙම නැත්නම් අපි කියන මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් හෝ සීවිදිනසා ගැනීමෙන් හෝ මොන්නම්ම ක්‍රමෙන් කරන්නේ මේ විදිහේ උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ගොඩ දැන් ඒක කරනවා. මොකද හේතුව ඒ තරම්ම මේකේ ගත කරන ජීවිතයේ තියෙන බොල් බව, හිස් බව, කෝඹේ බව තේරෙනවා. එන් තේරුණාට පස්සේ ඇතුළෙන්ම එනවා මේ ශෝක පරිදේව. දුක්ඛ දෝමනස පහළ වෙන්න පටන් ගන්නවා. මේ කියන්නේ මේ ඥාති වියතන වස්තු වේසන නිසාම නෙවෙයි. මේකේ තියෙන හිස් බව වැටහෙනවා සමහරවොන්ට. හරියට සිද්ධාර්ථ ගෞතමතුමාට යුවරජකම හම්බෙලා තිබු වෙලාවේදී එළියට ගිහිල්ලා අර ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්නකොටම අර ගත කරන කුමාර සැපවල තියෙන බොල්කම දිරච්ච ගතිය නිමිත්තක් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි අන්තිමට හම්බෙච්ච පැවිද්දාගෙන් හිතාගත්ත මේක වෙන්න ඇති මාර්ගය කියලා. වෙන මොනක්වත් බණක් කිව්වේ නැහැ කවුරක්වත් මේ ගීගී අතාරින්න කියලා. අපි මේ වෙනකොට හතර පෙර නිමිති කී සැරයක් දැකලා තියෙනවා. කිසි වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් නොවුනට හිත ඇතුළුව එකතු වෙනවා. එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා සමහර වෙලාවට ඒ වගේ අසාධාරණ සමාජ විරෝධී ක්‍රමවලින් ඔක එළි වෙන්න පටන් ගන්නවා. ඉතින් ਸਰවඥන්සේ කියන්නේ ඒකට කිසිම මුණ දෙමු. ලෙඩෙක් දකින්නකොට, මහල්ලෙක් දකින්නකොට, මල කඳක් දකින්නකොට, පැවිද්දෙක් දකින්නකොට ඒන නිමිත්ත අරගෙන ඒකට කෙලින්ම මූණ දීමේ ක්‍රමයක් තමයි මෙතන සතිපට්ඨානෙන් කරන්නේ. ඉතින් එතකොට තමයි න්‍යායපත වීමක් වෙන්නේ. න්‍යායස අධිගමය කියලා මේ සඳහා තනියම කල්පනා කරොත් එහෙම නැත්නම් අයුන්සමංචකාරයෙන් කල්පනා කරොත් නුනුවණින් කල්පනා කරොත් මෝඩකමට තකතිරුකමට කල්පනා කරොත් নানা ප්‍රකම එළියට එනවා. ඒ කිසියම් දෙයක මේ ප්‍රශ්නේ නිමාවක් වෙන්නේ නැහැ. වෙන්නේ ප්‍රශ්නේ හැඩේ මාරු වෙන එක විතරයි. ඒ නිසා සතියෙන් වැඩ කරනකොට ඒ දුක් දෝමනස්ස නොයීමක් හෝ සුඛ පරිදේව නැතිවීමක් නෙවෙයි තියෙන්නේ. ඒ උපමාවක් විදිහට කියනනම් අපි මේ සිද්ධි නගරේ බොහොම ප්‍රසිද්ධයි මේ වාහන තදබද වලට. ඉතින් ගමනක් යනකොට අපි වාහනයක හිර වෙලා ඉන්නකොට අපිට හරියට මේ චිත්ත ආවේග පහළ වෙනවා. ගමන යන වෙලාවට ය아가න්න නැහැ. මේක වහන කරදරයක් කියලා. අපි හිතමු අපි හෙලිකොප්ටර් එක යනකොට හරි ආශයන්තරාවක් යනකොට හරි අපි දැක්කොත් තද බල මේ ට්‍රැෆික් ජෑම් එකක් අපිට ඒක නිකන් හිනාවක් වෙන එකක් විතරයි. මොකද අපේ ගුවන් ගමන් වලට මාර්ගයේ අවහිරකම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අර 33000ක් විතර උඩින්. ඉතින් ඒකකොට අරක පේනවා මේ තදබදයක් තමයි තියෙන එක. නමුත් Tamante ඒක කිසි ප්‍රශ්නයක් නැතුව Tamante යන්න පුළුවන්. ඒ මොකද ඒකට ගැලිලා නැහැ. ඒකට Taman කොටු වෙලා නැහැ. අන්න වගේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස තිබුණාට ඇඟේ දාගන්න නැතුව යන්න තියෙන මාර්ගය තමයි නැත්නම් සතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මැදපිලිවෙත. ඉතින් මෙතනදිත් මම වචනයක් සඳහන් කරන්න කැමති මේ මැදපිලිවෙත කියලා කියන්නේ අන්ත දෙක මැදින් යන එකක් නිසා මැදපිලිවෙත සංශ්ලේෂණය වෙන්නේ අන්ත දෙකට සාපේක්ෂව. අන්ත දෙක නැතුව කවදාකවත් මැදපිලිවෙතක් ඕනෙත් නැහැ. ඒ නිසා අන්ත දෙකෙන් එකක් නොදක නොදකින්න පතන් කියලා කවදාකවත් මැදපිලිවෙත දකින්නත් බෑ ඒක සංශ්ලේෂණය කරගන්නත් බෑ. නිසා දෙපැත්තම අවශ්‍යයි. ඉතින් අපි අභාග්‍යයට වෙලා තියෙන අපි මේකේ වාසිපැත්ත විතරක් වේවා අවාසිපැත්ත නොවේවා කියලා පින්කම් කරනවා. ඉතින් අපිට කවදාකවත් තමයි ඒකට අංශ භාගමයි අපි පැත්තකටමයි යදින්නේ. දෙකම අවශ්‍යයි. සැප වගේම දුක අවශ්‍යයි. ලාභ වගේම පාඩුව අවශ්‍යයි. ඒ මනස තමයි හරියටම මැද පිළිවෙත සංශ්ලේෂණය කරන්නේ. ඔය අපේ ගමේ හිටිය මිනිස්සෙක් ඒ මිනිස්සයා මේ මේ යමි මිනිස්සෙක් මිනිස්සෙක් වැඩේ මීමැසි කඩන එක. හදන්නේ කඩන්න ඕනේ. ඉතින් ආපුවම කියනවා ලොකු අම්මා මේ මේ මීමැස්සා හදන දේ තමයි ලෝකේ දෙන හොඳම රසවත් දේ. හැබැයි ඒක හදන්න ගියාම ඌ ටිකක් අසුචි වලින් මූත්‍රා වලින් ටික ටික ගන්නවා කියලා කිව්වා. මීමැස්සා ගිහලා ඕනේ කුණු කණු කොහන. ඒකෙන් තමයි යෝ අමෘතය හදන්නේ. හැදුවට පස්සේ නම් රාජභෝජන වලටත් ගන්නවා. හැබැයි ඔකේ ටිකක් අර අපි හොඳ නැහැ කියන දේවලුත් තියෙනවා. ඒ වගේ තමයි මේ චතුරාර්ය සත්‍යයට මධ්‍යම ප්‍රතිපදාවට යනකොට ඔය හොඳ පැත්තේ විතරක් යන්න බෑ. නැත්තම් සරුවචනාසෝය අවුරුදු 6ක් ඔච්චර මහන්සි වෙන්නේ නැණි අර කුමාරසප විඳගෙන ඉඳලා ගිහිල්ලා උන්වහන්සේට අවශ්‍ය වුණා දෙකොණ බලා ගන්න. බලන්න නැතුව ඇත්තටම බලන්න කියාවත් දැනගෙන කියාවත් නෙවෙයි අවශ්‍යයි. ඒ නිසා අපි භාවනා කරනකොට පැමිණෙන සෑම දුකකින්ම සෑම බලාපොරොත්තු සුන්වීමකින්ම සෑම නරකයි කියන දෙයකින්ම අර හොඳේ තියෙන වටිනාකම පෙන්නලා දෙනවා. නමුත් මේ දෙකම මැදමාවතට විරුද්ධ දෙයක් බව. දෙපැත්තට හැරිච්ච දේවල් බවත් මේ දෙකෙන්ම කෑලි කෑලි අරගෙන මැදමාවත එතන එතන සංශ්ලේෂණය කරගatiya යුත්තක් බවත්. ඒක සරුවචනංශ අප වෙනුවෙන් කරලා දෙන්නක් නෙවෙයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට මේ එන උපේක්ෂාව නිවනේ නියෝජනයක් වගේ. එයාට විතරයි පුළුවන් වෙන්නේ මේ මොකද්ද සම්මා සතිය කියලා කියන්නේ නැත්නම් සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද? සම්මා සංකප්පේ කියන්නේ මොකද්ද? ඔක්කොම තේරෙන්නේ ඔය පොතේ තියෙන වචන වලින් නෙමෙයි. ඊට ඉස්සෙල්ලා සෑහෙන දුරට මේ සංසාරේ තියෙන දුක් පිළිබඳව නැත්නම් සංසාරේ තියෙන తত্ত্বය ඇති හැටිය දැකලා මේව තෝරන ගතිය මේක හොඳයි මේක නරකයි මේක ලාභයි මේක පාඩුයි මේක යසස මේක ආයස කියලා ඒ තෝරන ගතිය අත්‍යවශ්‍යම ජීවිතේට තිබිය යුත්තක් නෙවෙයි දැකලා දෙකටම සමහිත පවත්තන එක නැතුව කවදාකවත් හිතන්න එපා මැදමාවතක් ගන්න පුළුවන් වෙයි කියලා දෙපැත්තට යන බල දෙක අතර සන්තුලනයක් තමයි මැදමාවත කියන්නේ. ඒ නිසා අපි සැප විතරක් බලාපොරොත්තු වෙනවා, ජයග්‍රහණ විතරක් බලාපොරොත්තු වෙනවා, යසස විතරක් බලාපොරොත්තු වෙනවා අංශභාගය කියලා හිතාගන්න. කවදාකවත් හම්බෙන්නේ නැහැ. නිසා අපි මේ මොනම දෙයකටවත් අන්තගාමි වෙන්න නරකයි. අපිට තියෙන්නේ දේවල් වල තියෙන මැද හරිය ගිහිල්ලා එතකොට දුකත් එයි, සැපත් එයි. ආ, මේ දෙක මැද තමයි අදුක්කම සුඛේ තියෙන්නේ. ආන්නේ විදිහට මැදමාවත හොයාගන්න න්‍යාය පිළිබඳව අදහසක් ඇති කරගන්න නම් අර කලින් කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස පිළිබඳව ගිහිල්ලා සතිය හොඳට පදම් වෙනවා. සතිය හොඳට පන්නරේ හිටින්න ඕන. සැපටත් දුකට සමහිත. ලාභයටත් පාඩුවටත් සමහිත වෙන තරමට. නමුත් ඒක මේ තර්කයට අහු වුණොත් තර්කයට දැම්මොත් එහෙම හිතෙන්නේ ඒක පිළිබඳ වෙච්චර උනන්දු වෙන ගතියක් නෙවෙයි. තර්කේ යන්න බෑ. තර්කයෙන් ගිහිලා කරන්න බෑ මේ යථාර්ථයට යන්න ඕනේ. යථාර්ථයට යන්න නම් මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂයි ඇති මේ කම්පා වෙන ගතිය පෘථග්ජන ගතිය බවත් කම්පා නොවීම සඳහා යන මාර්ගය තමයි මේ ආර්ය මාර්ගය බවත් ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය බව තේරුම් ගත්තට පස්සේ තමයි නිබ්බානස්ස සච්චිකිරියාය කියන ඒ නිවීම සංසිඳීම ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ධර්ම මේ කියන හත කිසිම ආගමක විශේෂයෙන් මේක හොඳට පේනවා ඒ ධර්මයේ ಗುಣ සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහිපසිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ධර්ම වලට හරියට මේ එක එක ගුණයක් දාලා බලනකොට බුදුහාමුදුරන්ගේ රැස්වි දෙන්න පටන් ගන්නවා. අනිකුත් සාස්ෘණ වහන්සලත් එක්ක ගල්පන්න කිසිම දෙයක් නැත්තේ නෑ. ඒ සෑම දෙයක්ම ඵලය ලැබෙන්නේ මරණය එහා පැත්තේ. බුද්ධ විතරයි විශේෂයෙන්ම මේ තේරවාදී කොටසේ පමණයි මේ ජීවිතයේදීම සාක්ෂාත් කර හැකි මේ ජීවිතේම අත්දැකිය හැකි ධර්මයක් පෙන්ලා දෙනවා ඒවා බලව කියලා කියන්න පුළුවන් එන්නේ. ඉතින් ඒක ඔය 50 ගණන් වලට ඉස්සෙල්ලා තිබිලා නැහැ. තිබිලා තියෙන ඒකට අවශ්‍ය කරන අංගෝපාංග සකස් වෙන එක විතරයි. නමුත් අද වෙනකොට සෑහෙන සුළු පිරිසක් මේකම ධර්මයේ කරගෙන නැත්නම් මේකමයි ප්‍රධාන පණිවිඩය කියලා කටයුතු කරන. ඒකෙත් හැබැයි ආවනට වැඩි අන්තගාමි වෙන්න නරකයි. ඒ වගේ අපි මධ්‍යම ප්‍රතිපදා හොයාගෙන බණ භාවනා කරන කටයුතු කරත් සාමාන්‍ය කරන ආගමික කටයුතු වලට නිඳා කරන්න නරකයි. ඒව නැතුව යන්න ඕනේ ඒව කිරිල්ලෙන් ඔක්කොම නොමග යනවා කියලා එහෙම කියන්න නරකයි. මොකද අපි මේ පාරට ආවෙත් ඒ පූජා විදි හරහා ආගමික ක්‍රම හරහා. ඉතින් අපි ඉතින් ආවට පස්සේ අපි ඒක නිඳා කරනවායි කියන කියන එක අපි අර පුංචි කාලේ දැන් කාලේ නම් වෙන්නේ පොඩි කාලේ පොඩි උන්ට ඔය ගොම්පොළේ තියලා අම්මලා එහා මෙහාට ගියාම උන් කක්ක කරගෙන ඔක ටිකක් අනනකොට හරි ජොලියක් තියෙනවා. රස්නියට ඕකම ඉතින් අම්මලත් ඔක ටිකක් අතාරින. ඔන්න ඔය පොඩි කාලේ කරන එක නෝන කරගත්තා වයි. මුත්‍රා කරපුවමත් ඒක ටිකක් අත ගාලා තලලා මිසක් අරින්නේ නැවු. නමුත් ලොකු වෙනකොට අපි එහෙම කරන්නේ නැහැ. ඒ නිසා පොඩි උන්ට ඒක කරුවේ නැත්තම් මං හිතනවා මේ ඉමුනිටි එක එන්නේත් නැහැ. මේ දේවල් මේ වෙලාවට තියෙනවනේ. ඒ පොඩි කාලේ ඒක අසුචි වුණාට මූත්‍රා වුණාට ලොකුණාට පස්සේ ඒක කරන්නේ ඒ වගේ තමයි මේක මේ භාවනා දියුණුව පරිණාමයක් සිද්ධ වෙන්නේ. ඒ තියෙන දේ තව දෙයක් වඩටපත් වෙනවා. ඒ දේ තව දෙයක් වඩටපත් වෙනවා. එහෙම කැරකි කැරකි කැරකි කැරකි යන ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මුල් මුල් තියෙන හරියට අපි කරදඬු ඉස්සුනාට පස්සේ අර දේවල් වලට නිග්‍රහ කරන එකත් හොඳ නැහැ. අපි ඒකට අන්තවාදීව යනවත් නෙවෙයි. යම් කෙනෙකුට මේක කරගන්න බැරි නම් අඩු ගන්න ඒ අත්තන්න ආගමවත් තියෙන්න ඕන. ඒක කරගෙන කරගෙන යන ගමන් හැබැයි අපිට පුළුවන් පණිවිඩයක් දෙන්න. බණ කියලා නෙවෙයි නිස්සද්දව අපි සතුටින් ඉන්නේ කියලා කියමනේ. අපි මේ කිරීමෙන් එළඹ මේ එළඹ සිටි සිහියෙන් ඉන්නවා. අවදියෙන් ඉන්නවා කියන එකෙන් වෙනවා. ඒක නිසා කියන්නේ අපේ ක්‍රියාකාරකම් අපි කියන වචන වලට වැඩිය තීව්‍රයි. අපි සතුටින් ඉන්නවනම් ඕනම කෙනෙකුට තේරෙනවා මේ භාවනා නිසා මේ ඇත්තෝ එලඹ සිටි සිහියකින් අවදි භාවයකින් ගත කරනවා කියලා. ඒ නිසා භාවනා කර නැත්තන්ගේ ජීවිතයේ ඒ පවතින ප්‍රමෝදය, ඒ ප්‍රීතිය, ඒ සුඛ පස්සද්දී එන්නනම් නැත්නම් වෙන විදිහට කියනවා මේ ජීවිතේදීම අපි කරන දේවල් වල ප්‍රතිඵල අපටත් පරි බාහිරටත් තේරෙන්න නම් පුදුමාකාර විදිහට මේ සතිපට්ඨානෙ උදව් කරනවා. ඒ නිසා උගෝදෙනෙක් හිතන්නේ මේ භාවනා කරනකොට අත්තකිලම තාන යෝගයට වැටෙන්න ඕනයි කියන්නේ. මොකද සතිපට්ඨානය මොකක්ක් කියන්නේ? සතිපට්ඨාන තියෙන්නේ බොහොම සුන්දර ගමනක් තියෙන මේකේ. බොහොම ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් සුඛසේ යන්න සුවසේ යන්න පුළුවන් ගමන. නමුත් ඒකට තමයි ඔය ඒකායන මාර්ගය අවශ්‍ය වෙන්නේ නැත්නම් අපි මේ කරන දේ පිළිබඳව හොඳට දැනුවත් වෙලා යන්න ඕනේ. ආන්නේ විදිහට මේ ආනිසංස හත අපි තේරුම් අරගත්තොත් ඒකේ ලොකු අභියෝගයක් තියෙනවා. මේ ආනිසංස හත මෙලෝ වශයෙන් අත්දැකීම් වශයෙන් විඳින්න පුළුවන් බව. එමෙතු ඒ කිව්වෙන් කිව්වායින් ලැබෙන ශ්‍රද්ධාව විදිය වගේ දේවල් නෙවෙයි. අන්නේ එහෙම හතරක් එහෙම නැත්නම් එහෙම සතිපට්ඨානයක් තියෙන බව සරුවචනස ඉස්සල්ලාම ආනිසංස දේශනාවක් කිරීමෙන්ම අනිකුත් සූත්‍ර වලට වැඩිය විශේෂයක් දක්වනවා මේ සතිපට්ඨාන සූත්‍රය. ඊට පස්සේ සරුවචනනවා යදි දන් චත්තාරෝ සතිපට්ඨානා. මෙන්න මේකට අවශ්‍ය කරන්නේ මේ සතර වූ සතිපට්ඨාන. ඉතින් මේ සතිපට්ඨාන කියන වචනයේ ප්‍රධානම නාමපදය සතිය. ඒ සතිය ප ဋ ාණය කරනවා කියලා කියන්නේ සමාහලට ස්මෘති ස්මෘති උප ဋ ාණ කියන සංස්කෘත පදයෙන් උප ဋ ාණ කෘත්‍ය අපි උපස්ථායක කියන වචනයක් සඳහන් කරන්නේ දෙඩෙක් වෙච්චාම ළඟින් ඉන්න කෙනාට කියන උපස්ථායක කියලා. හෝටල් එකට ගිහිල්ලා මේ මහත්තයා කෑම කනකම් මේස ළඟ ඉන්න එක්කනට අපි කියනවා වේටර්ට කියනවා උපස්ථායක කියලා. ඒ නිසා සතිය උපස්ථානයේ තබා ගැනීම. සමහර විට කාර්යයක් දෙනවා විශේෂයෙන්ම සිංහ ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ඨාන කියන වචනේ අරගෙන. ඨාන කියන්නේ ස්ථානගත කරනවායි කියන එකයි. සතිය පිහිටවන්නට පදනම් වෙනවායි කියලා. ඉතින් මේ සතිය ඨාන සති ඨාන කියන මැදට පකාරයක් ඇතුල් කරලා ඒකෙන් ප්‍රකාශ ලෙස දැක දැක දන දන මේ දේ කිරීම කියන අදහස් තමයි සිංහල අටුවාවේ සඳහන් වෙන්නේ. නමුත් සමහර විටක බුද්ධ දේශනාවෙන්ම අර්ථකථනය ගත්තොත් උපස්ථාන කෘත්‍ය කියලා තමයි කියන්නේ. සතිය හැම වෙලාවෙම මේ පුද්ගලයා කන්දක් නගින මනුස්සයා තමන්ගේ ගමනට හැරමිටියක් තියාගෙන ඉනවා වගේ හැම වෙලාවෙම සතිය ළඟ තියාගෙන ඉන්නවා. ඉතින් මේ සතිය ළඟට අපි ගැනීම ඉදිරිපත් කර ගැනීම මුල් තැන දීම තමයි යෝගාවචරය කරන අනුග්‍රහය. ඉතින් මේ අනුග්‍රහය සඳහා සතිය මූලස්ථානයේ දෙනකොට සතියට ප්‍රමුඛතාවය දෙන්න ගියාම අනිකුත් චෛතසිකයන් අතර සතිය වෙන්කොට හඳුනා ගැනීම යෝගාවචරයට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සතිය කියන්නේ සද්ධාව නෙමෙයි සතිය කියන්නේ වීර්ය නෙවෙයි සතිය කියන්නේ සමාධිය නෙවෙයි සතිය කියන්නේ ප්‍රඥාව නෙවෙයි සතිය කියන්නේ කරුණාව නෙවෙයි මුදිතාව නෙවෙයි උපේක්ෂාව නෙවෙයි ඒ ඒ විදිහට වෙන් වෙන් කොට දැක්වීමක් අවශ්‍ය වෙනවා ඒක ඇත්තටම ස්වභාවය නෙවෙයි ස්වභාවය මේ මම සතිය කියලා පෙනී හිටින විශේෂ ගුණයක් නෑ නමුත් අපිට මේක සූත්‍රමය වශයෙන් වෙන් කර හඳුනාගත්තේ නැත්නම් ඒ සතියට දීතු ප්‍රධාන තැන දීමේදී අපට පටලවිලි ඇති වෙනවා. මොකද අනිකුත් චෛසික අපි අර ධර්ම සාකච්ඡාවේදී ගත්තා වගේ ඒවා හරි විචිත්‍රයි. ඒවා බොහොම තද මේ ප්‍රතිඵලගෙන දෙන සුළු. ඒ නිසා අපි ඉබේම අර හිමීට ප්‍රතිඵල දෙන බොහොම ලැජ්ජාශීලී මේ සතිය පැත්තකට දාලා අර ප්‍රකට වූ චෛසිකයන්ට පැටලෙන්නේ තියෙනවා. ඒ නිසා සතිය කියන එක ඒ මූල ධර්ම වශයෙන් අවබෝධ කර ගැනීම, සුත්තමේ වශයෙන් අවබෝධ කර ගැනීම බොහොම වැදගත් වෙනවා. මේකට සරුවඥන් වහන්සේ කරලා තියෙන්නේ විවිධාකාර නිදර්ශන දීලා තියෙනවා. සත්‍ය පිළිබඳ විවිධාකාර නිදර්ශන. නමුත් ඊට වැඩිය වෙනස් ක්‍රමයක් ওই ලංකාවේදී පුරුදු කරලා තියෙනවා අනුරාධපුර යුගයේදී වගේ ඒ එක එක චෛතසිකයක ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා ಗುಣ හතරක් අනුව එක එකට ආවේනික ගුණ පෙන්වලා තියෙනවා. අභිධර්මයේදී ඒක ඉතින් බොහෝම ප්‍රසිද්ධව පාවිච්චි කරනවා. අටුවාචාරින් වහන්සේලාත් එක්ක විශාල වශයෙන් පාවිච්චි කරලා තිනේ. ඉතින් අර බුද්ධ වචනේ පමණක් පිළිගන්නේ නැත්නම් මේකට දොස් කියනවා මේවා මේ පසු කාලීන ඇතිවෙච්ච ප්‍රවර්ධන කියලා. කෙසේ නමුත් අපිට අවශ්‍ය නම් ප්‍රයෝජන ගන්න නැත්නම් පැත්තකින් තියෙන එකයි තියෙන්නේ. අන්න ඒ විදිහට මේ අටුවා යුගයේදී දක්වන ලද සතිය පිළිබඳව සතිය අනිද්දේ වලින් වෙන්කොට දැන ගැනීම සඳහා ඇති ලකුණු වලදී ලක්ෂණයේ වශයෙන් ඒ කියන්නේ සතියේ ලක්ෂණය එහෙම නැත්නම් අපි කියන සතියේ රූපාකාරය කොහොමද කියලා අහනවා. චෛසික ධර්ම පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා කියලා. අපිලාපන ලක්ෂණා කියන pāli වචන හැදලා තියෙන මේ පිලාපන කියන වචනයේ විරුද්ධාර්ථය වශයෙන්. පිලාපන කියලා කියන්නේ සිංහලෙන් පොලාපනින කියන අදහස. අපි සහැල්ලු දෙයක් වාතයේ දමා ගැහුවොත් වාතය හරහා යනකොට ඒක පොලාපනින. ඒ නැත්තම් පොරොප්ප කැල්ලක් ජිෆෝම් කැල්ලක් වතුරට දැම්මොත් ඒ කදා කිමිදෙන්නේ නෑ පොළාපයින්. මේ වතුර නලියන ගානට නලිය නලිය නලිය නලිය හුලගෙන දිහාට එහාට පාවෙනවා මෙහාට පාවෙනවා. ඒක සහැල්ලු ගති පානවා. ඒ නිසා අසත්‍යමත් හිත පොළාපයින් ගතියක් තියෙනවා. අරමුණකට கிඳා බහින්නේ ඔය අරමුණල තරන්ති තරන්ති තියෙනවා මිසක් කිලා බහින්නේ අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ අරමුණක් දුන්නොත් ඒ අරමුණ கிඳා බහින. උපමාවක් පෙන්වන්නේ අටුවාවේ අසතිය වේලිච්ච ලබු කබලක් ලබු බුබුලක් වතුරට දැම්මහම ඒක වතුරේ පොලා පනින්නා වාගේ කියලා පේනවා. දැන් කාලයට නම් පොරොප්ප කැලලක් නැත්තම් රිජ් ෆෝම් කැලලක් කියලා කියන්න පුළුවන්. ඒකට ශක්තියක් නැහැ. ඒක වතුරට වැඩි හැල්ලු ඒ නිසා කිතාබහින් නැහැ. ඊට සාපේක්ෂව යකඩ කැලලක් හෝ කලක් හරි දැම්මොත් දාපු තැනම ගිලාපයින්. ගිලා බෑලා වතුර කඳේ අන්තිමට යනකම් නතර කරන්න මේ ලෝකෙ මොනම ශක්තියකටවත් බෑ. නිසා සතිය යම් අරමුණකට හේතු කරා නම් ඒ අරමුණේ මූණත බලලා අපව වෙන්නේ නැහැ. පළවෙනි සැරේට මූණත බලනවා ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අරමුණට নিমগ্ন වෙන ගතිය, කිඳා බහින ගතිය තමයි සතියේ තියෙන ස්වභාවය. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට අරමුණකට ඒ අරමුණ අනික් කර්මණු වලින් වෙන්කොට හඳුනා ගැනීම සතියේදී සිද්ධ වෙන දෙයක්. ඒ නිදර්ශනයක් වශයෙන් කියනනම් අපි ඉස්සරහට ඒක ඉදිරිපත් වෙනවා කායන පසනාවට ගියාම අපි සතිය යොමු කරන්නේ ආනාපානයට නම් ආනාපාන සතියක් බවටපත් වෙන්නේ මේ ආස්වාසයයි ප්‍රස්වාසය නෙවෙයි කියලා ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන්කොට හඳුනා ගන්න ගතියක් එන්න පටන් ගන්නවා. ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි කියලා දෙකින් දෙක වෙන්කොට හඳුනා ගන්න ගතියෙන් තමයි මේ සතිය ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කෙනෙක්ගෙන් අහුවොත් භාවනා කරනවාද කියලා. ඉතින් උඟ දෙනෙක් සමහරට ඕක කියන සමහරට නැහැ. ඉතින් භාවනා කරන මොකක්ද ආරමුණ කරන්න කියලා අහුවොත් ඒක එකන එක එකන සමහරට බුද්ධානුස්සති, මෛත්‍රී, අසුබ ආදි වශයෙන් විවිධ නම් කියනවා. ඉතින් කියලා අපි කම යම් කිසි කෙනෙකුට මතු කරලා දෙන්න හෝ නැත්නම් ඒ කෙනාගේම ස්වභාවය අනුව ආනාපාන සතිය කරනවා කියලා අහුවොත් මොකක්ද ආනාපාන සති භාවනා කියන්නේ කොහොමද ඒක කරන්නේ ඉතින් එතකොට ඉතින් අය දන්නා වචන වලින් කියනවා මම වාඩි වෙලා මේ නාසිකාග්‍රේ හිත තියාන මේ හුස්ම ගන්න එක බලනවා කියලා. ඉතින් ආගෙන් අහුවොත් එහෙනම් මේ සතිය ගැන අහන්න ඉස්සර වෙලා සතියේ රතිපට්ඨානෙ දන්නේ නැතුව ආනාපාන සතියේ වශයෙන් සතිය වශයෙන් ආනාපානේ කරන්නේ නැතුව වැඩෙන නැත්නම් ගන්න ආස්වාස ප්‍රස්වාසයයි සතිය වශයෙන් ගන්න ආස්වාස ප්‍රස්වාසය අතර වෙනස මොකද්ද කියලා. සමහරට අවුරුදු 20 තිය භාවනා කරලා තියෙන කවදාකවත් මෙහෙම බල්ලා නැහැ. ආනාපාන ඉස්සලා කරලා තියෙනවා සතිපට්ඨාන ඉස්සලා කරලා තියෙනවා එතකොටත් හුස්ම ගන්නවා ඒ දෙක අතර වෙනස දැකලා නැහැ. දැන් සතිපට්ඨාන වශයෙන් හුස්ම ගන්නවා ඒ දන්නේත් නැහැ. ඉතින් එතකොට මුලා මුක්කින්දා බැහිමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ පුද්ගලට කියලා දෙන්න වෙනවා. එතකොට මේ සතිය පිහිටියා නම් නැත්නම් සතිය පිහිටුව ගන්න ඕනේ නම් කරන්න වෙන්නේ Taman යොදවපු අරමුණේ පිම්බි වැකිලිම කියලා නම් දෙකක් වම දකුණ කියලා විදිනකොට දෙකක් කැරෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කියනකොට දෙකක් කැරෙනවා. අන්නේ දෙක අතර සංසන්දනයක්වත් කරනවා නම් අරමුණු අතර මතු පිටින් ලෙව කාලා එන ගතියක් නෙමෙයි තියෙන. ඇතුළට බහිඳ වෙනවා. අන්න ඒකට කියනවා අපිලාපන ලක්ෂණ කියලා. පෙලා පොලා පයින් ගතියක් නැහැ. ඒ වගේම අරමුණට මූණට මූණ දාලා හිටින එක තමයි ඒකෙන් ඇති දෙන ඇති කර දෙන කෘත්‍යය. අරමුණට එක්ක දැන් අපි අරමුණට මූණට දාලා ඉන්නවා කියලා කියන්නේ තමයි හොඳට දන්නවා ආස්වාස කරන වෙලාවේදී මම ආස්වාසයේ ඉන්නේ හිතනවා නෙවෙයි වේදනාව විඳිනවා නෙවෙයි සද්දහනවා නෙවෙයි ප්‍රස්වාසය නෙවෙයි කියලා අරමුණට මුණට මුණ දාන. දැන් දන්නවා මාත් එක්ක ඉන්නේ කියලා. අපි අද ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්නයක් මතුණා. අපි වම තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරන වෙලාවල් එනවා. දකුණ තියෙනකොට වම කියලා මෙනෙහි කරන වෙලාවල් එනවා. ඒ කියන්නේ හිත යොදවන්නේ කොහටද යන්නේ කොහටද? නමුත් සතිය තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. තමන්ට හරියට කියන්න පුළුවන් මෙන්න ආස්වාසේ මම ඉන්නේ ආස්වාස වෙලා. මෙන්න ආස්වාසේ ලකුණු. ඊළඟ මෙන්න ප්‍රස්වාසය මම ඉන්නේ ප්‍රස්වාසයත් එක්ක මෙන්න ප්‍රස්වාසයේ ලකුණු කියලා හරියට එකට එක මූණ දානකොට අර අරමුණ විසින් අපට රාගයක් ඇති කරලා අපිව වාල් භාවයටපත් කරගන්නව වෙනුවට අරමුණ વિશે සතිය පිහිටවනකොට අරමුණ අපට කීකරු වෙන ගතියක් එනවා. ඒ කියන්නේ අපි කියන්නේ කෙලින්ම මූණ දීම නිසා. ඒකට හොඳ උපමාවක් ඔය අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතු කරායි අපිට උගන්වන කාලේ ඒ ස්වාමීන් වහන්සේ කියුවයි කිව්වා දැන් අවුරුදු 100කට විතර වගේ කාලයකට ඉස්සෙල්ලා මේ සුදු මිනිසෙක් ඇමරිකාවේ හෝ එංගලන්ත මිනිසෙක් ඉන්දියාවට ගිය වෙලාවේදී ආ කැලේ ඉන්නකොට දැක්කයි කියලා වාර්තා කරලා තියෙනවා කියලා අලියෙක් සහ සිංහයෙක් අතර සටනක්. ඉතින් මෙයාටත් ප්‍රශ්නයක් තිබිලා තියෙනවා කැලේ රජා අලියද සිංහයාද කියලා බලන්න ඕනේ. දැන් ළමා කතාවලක් තියෙනවා ලංකාවේ ළමා කතාවල කැලේ රජා අලියා මොකද කැලේ ලංකාවේ කලවල් වල සිංහයෝ නැහැ. මොකද වෙන තැන් වලට ගියාම කැලිය රජා සිංහයා මොකද ඒ රටවල සිංහයෝ ඉන්නවා. නමුත් ඇත්තටම අපි දන්නේ කවුද රජා කියලා. ඉතින් මේ මනුස්සයා මේක බලන ඉන්නකොට හොඳට පරීක්ෂා කරලා බලනකොට යාට තේරුණාලු අලියාගේ පිටිපස්ස පැත්ත හරීම අකර්මණ්‍ය මහ බරක්. නමුත් ඉස්සරහාම කොනේ තියෙන හොඬ ඉතාමත්ම සුකනම්යයි ඉතාමත්ම යොසුලුයි සිංහයාගේ අඟ හරි හැල්ලුයි උට එහාට මෙහාට පනින්න පුළුවන් ඒ නිසා සිංහයා බලන්නේ කොහොම හරි අලියාගේ පිටිපසට පනින්නලු අලිය කරන්නේ සිංහයා හැරෙන හැරෙන දිහාට ඉස්සරහට දාගෙන හොඬේ ඉස්සරහට දැම්මොත් සිංහයා එන්නේ නැතුළු ඉස්සරහට. ඒ නිසා අලියා කරන්නේ අර පිටිපස්සේ බර හරිය තියාගෙන කොහොම හරි අලියා සිංහයා නටන නටන දිහාට මූණ දාන එක. මූණ දැම්ම බමණින් අලියා දිනලු. බැරි වෙලාවක් සිංහයා පිටිපස්සෙන් ගියොත් පනින කොන්ද උඩට කුඹතලේ පලනවා. එසා යම් වෙලාවකට අපි අරමුණකට මූණ දාලා ඉන්න තාක්කල් අරමුණට බෑ අපිව වශී කරගන්න. අරමුණ පිටිපස්සෙන් ඇවිල්ලා නැග්ගොත් පිට උඩට ආයෙකින් කතා කරලා වැඩක් නිසා සත්‍ය කරන්නේ එන එන අරමුණට ඒක ශෝකයක් වෙන්න පුළුවන් පරිදේවයක් වෙන්න පුළුවන් රාගයක් වෙන්න පුළුවන් ද්වේෂයක් වෙන්න පුළුවන් ආසාවක් වෙන්න පුළුවන් සද්ධාව වෙන්න පුළුවන් සතිය වෙන්න පුළුවන් සමාධිය වෙන්න මොන එන අරමුණටත් මූණට දාන මූණ දානකොට ඒ අරමුණට අපිව වශී කරගන්න බැරි වෙනවා වගලා ගන්න බැරි වෙනවා අපිව යටපත් කරගන්න බැරි වෙනවා සත්‍ය මූණ දැම්මේ නැත්තම් ඒ අරමුණ හීන් වලින් ඇවිල්ලා පිටිපස්සට ආපුවාම අපි ඒකට යටත් වෙනවා. අපි දාහස භාවයටපත් වෙනවා. වහල් භාවයටපත් වෙනවා. ඊට පස්සේ රාගයේ විසින් අපිව තෙත් කරනවා. ද්වේෂයේ විසින් අපිව පලහනවා. මෝහයේ විසින් අපි මත් කරනවා. ඊට පස්සේ අපි ඉතින් නිකටල්ලි තියාන අඬනවා. අනේ මම කරගෙන ගිය ගුණ චරිත ඔක්කොම ඉවරයි. මට රාගය නිසා මාව කෙලසුණා, ද්වේෂය නිසා කෙලසුණා, මෝහය නිසා කෙලසුණායි කියලා. මොතර මුලක ඉඳලා රාගය මතුවෙනකොටම ඒකට මූණ දීමේ ශක්තිය තිබුණා නම් දිනු කරා නම් මේක මෙච්චර විනාශයක් කරන්න ඉස්සලා අල්ලා ගන්න තිබුණා. ඉතින් මෙතෙන්දි මම හරි කැමැති මතක් කරන්න. මේ රාගයට මූණ දැමීම අකුසලයක් කියලා වගේ තමයි හුඟ දෙනෙක් හිතන්නේ. රාගය එනකොට හංගණ්ඩයි අපිට පුරුදු කරලා තියෙන්නේ. මොකද වෙන්නේ? හංගණ්ඩ හංගණ්ඩ රාගය පිටිපස්සෙන් ඇවිල්ලා අපිව කාබාසිනියා කරනවා. සරුවඥාන්සේ බොහෝම ඍජුව ප්‍රසිද්ධව සඳහන් කරනවා රාගය එනකොට මයිට රාගය ආවේ කියලා දැනගන්න. ද්වේෂය එනකොට ද්වේෂය ආවේ කියලා දැනගන්න. භාවනා කරනකොට නිදිමත එනකොට නිදිමත ආවේ කියලා දැනගන්න. නැත්තම් මට භාවනා ප්‍රතිඵල නැති නිසා ඇතිවෙච්ච පශ්චාත්තාවයක් මේ ආවේ කියලා දැනගන්න. ඒක දැනගත්තට ඒක මේ පරාජය පිළිගැනීමක් නෙවෙයි. නිෂේධනයක් නෙවෙයි. මේ දැනගැනීම මුණ දීමෙන් තමයි අපි ආරමුණට අපි ওই වාහිලා ගන්න බැරි, වගලා ගන්න බැරි, යටපත් කර ගන්න බැරි තත්ත්වයටපත් කරන්නේ. ඒක නිසා අරමුණට මූණට මූණ දාගෙන තිබා ගැනීම හොඳට විග්‍රහ කරලා බැලුවොත් නිවනම තමයි. අරමුණ අසුචි වුණත් රත්තරන් වුණත් නිවනමයි. අසුචි කියන්නේ බුදුහාමුදුරුවෝ වුණත් දේවදත්ත වුණත් මුණට මුණ දැම්මොත් සමානයි. ඒ නිසා බටහිර ලෝකයේ මේ මේ ගුණය දකින්නේ විනිශ්චයකින් තොරව අරමුණ දෙස බැලීම. choiceless awareness කියලා කියන්නේ. තේරිල්ල නිසා තමයි අපි මේ අරමුණ මේක එනවා හොඳයි මේක එනවා නරකයි මේක සුභයි මේක අසුභයි මේක දමංගලයි මේක මංගලයි මේක සාධාරණයි මේක අසාධාරණයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා අපි මේ තෝරන්න හදන ගානෙම සතිය නැති වෙලා අර අරමුණ අපිව නිකන් කැනහිලෙක් බවට පත් කරගන්න. බැගෑ කෙනෙක් බවට පත් කරනවා. යාප්පු බවට පත් කරගන්න. නමුත් එනේන අරමුණට ඒ තේරුමකින් බේරුමකින් තොරව මේකෙන් කියලා කියන්නේ මේ බය බගහපත් බාල්දු ගතිය නෙවෙයි. අපිට මේ හැකියාවක් තියෙනවා. ඒක ඒ අර බටහිරයේ ඉංග්‍රීසි වචන කියනකොට තමයි හොඳට තේරෙන්නේ choiceless awareness. මේක තවදුරටත් ඒ දැනට යන ඒගොල්ලෝ මේක විස්තර කරනකොට කියන්නේ evenly suspended attention කියලා. කිසියම් දෙයක් පිළිබඳව විනිශ්චය කරන්න ඉස්සෙල්ලා අරමුණ දිහා මැදහත් ඉතින් බලාගෙන ඉන්න. කොච්චර බලන් හිටියත් අරමුණ කැත දෙයක් වුණත් හොඳ දෙයක් වුණත් සුබ දෙයක් වුණත් අසුබ දෙයක් වුණත් කෙලේශයක් වුණත් පිනක් වුණත් ඒකට අපිව වහගන්න බැරුව යනවා. මේක තමයි සතිය මේ અભීතව ඉදිරියට යන්න ගන්න ලක්ෂණය. නැත්තම් දෙයට කෙලිම මුණ දෙන එක. මුණ නොදුන්නොත් ඉබේම නිකන් අපි බය අඩු තත්ත්වයටපත් වෙනවා. නිසා සතිය යම් වෙලාවක අපිට වැඩ කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න එක. වෙන විදිහකට කියනවා නම් ඒක ඉස්සරහට යනකොට ඊ타ත්ම ලස්සනට පේනවා අපිට භාවනා කරනකොට ආනාපානෙත් කොන්නක තියෙනවා. හැබැයි සද්දත් ඇහෙනවා. වේදනත් වගේක් එනවා. මේ සද්නේ හිතවිලි වගේකුත් එනවා. ඉතින් එතකොට අර හිතවිලි බලවත් වෙන්න පුළුවන්. නමුත් ඒ තිරේ කොනක නැත්නම් ඒ වේදිකාවෙම ආනාපානෙත් තියෙනවා. ආනාපානෙත් ප්‍රබල නැහැ. නම හිතවිල්ල ප්‍රබලයි. නැත්නම් වේදනාව ප්‍රබලයි. එනතන සාධ්‍යයක් ප්‍රබලයි. අන්නේ දේවල් තියේදී අපි මේ වේදනා සද්ද හිතවිලි ප්‍රබල භාවයේ මතින් ඒකට යනවද? එහෙම නැත්නම් අර දුර්වලව තියෙන ආනාපානෙටම මුල් තැන දීලා ගරු කරලා ඒකට මුණ දාගෙන ඉන්නවද කියලා බැලුවොත් වේදනාව ඇතුලේ දරන්න පුළුවන්කම තියෙනවා නම් ආනාපාන මූණ දාගෙන ඉන්නා තාක්කල් අරසයි. ආනාපානෙ තනි කළොත් ආනාපානෙට අනදර කළොත් වේදනාවල බලවත්කම නිසා හෝ අපි කරන්නේ මොකක්ද අර මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතිය පිළිගන්නේ නැතිකම නිසා ආනාපානය අපෙන් ගිලිනවා. අපි ධර්ම ආරක්ෂාවෙන් තොර වෙනවා. ඒක නිසා මේ මූණට මූණ දාගෙන ඉන්න පුළුවන් ගතිය ඉස්සරහට යනකොට ඔය විතක්ක විජේ වේදනා විජේ කියලා කියන්නේ වේදනා විතර්ක කියන්නේ හිතවිලි තිබුණට ඒ මතින් ගත්ත අරමුණ භාවානෝදී කිනෑමේ ශක්තියක් තියෙන බව යෝගාවචරය බොහෝ කොට අරමුණ අසුරු කිරීමෙන් දරගන්න මේක මම කියන පැහැදිලිවම සත්‍ය ඊටාත්ම දියුණු යෝගාවචරයේ කිසිම කලහක්ක් ඒ නිසා අපිට බාධා වලින්මයි මේ ගුණේ දකින්නකොට පේන්න තියෙන්නේ බාධා වලින්මයි අපිට පන්නරේ හිටින්නේ බාධා වලින් නැතුව සද්ද වේදනා හිතෙන්නේ නැතුව සතිය කොච්චර වැඩුවත් ඒකේ කලබල වෙලාවල් වල වැඩ ගන්න බැරි නම් අරමුණ පාවා දීලා යටපත් වෙනවා නම් ඒ සතිය එච්චර විවිධාංගීකරණයට ලක් වෙච්ච ශක්තිමත් වෙච්ච සතියක් නෙමෙයි ඒ නිසා Tamanට වැටහෙනවා එහෙම වෙනකොට දැන් මම අරමුණ පවත්වීමේ දක්ෂකමක් මට තියෙනවා කියලා. හද්ද තියෙද්දි වේදනා තියෙද්දි හිතවිලි තියෙද්දි උනත් අරමුණ පැවැත්වීමේ දක්ෂකමක් මට තියෙනවා කියලා ඒ විෂයාභිමුඛ භාව. Taman ගත්ත අරමුණ කවුරු මොන જાතියෙන් බාධා කරන්න හැදුවත් වෙනදට වැඩිය පවත්වන්න පුළුවන් කියලා. මේක හොඳට දකින්න දැනගන්න පුළුවන් වෙන වෙලාව තමයි මේ සක්මන. සක්මන් කරනකොට වමේ පවතින සත්‍ය දකුණට මාරු කරන්න. දකුණේ පවත්තන සතිය වමට මාරු කරන්න වෙනවා. එහෙන් සද්ද ඇහෙනවා. මෙහෙන් කුරුල්ල කෑ ගන්නවා. මෙහෙන් රූප පේනවා. මේ සේරම තියේදී හරියට නූලකට මල් මාලයක් අමුණන්නා වගේ මලක් මලක් අමුණගෙන අමුණගෙන යනකොට කොච්චර හුලඟාවත් මේ මල් මාලේ තියනවා කියන තේමාව කඩා ගන්න නැතුව යන්න පුළුවන් වෙනකොට ඒ යෝගාවචර තේනවා එව්වා එන්නේ ඒ සද්ද එන්නේ මට කතා කරන්න නෙවෙයි. ඒ අහල පහල කට්ටිය දඟලන්නේ මාව හම්බ වෙන්න අවිලා නෙවෙයි. ඒ කුරුල්ලෝ කෑ ගැහුවට මට දෙයක් නැහැ. මට ඒ අතරමැද සතිය පවත්වන්න පුළුවන් කියලා ඒ Tamanට තියෙන ඉඩ, Tamanට තියෙන වැඩේ කරගෙන යන තියෙන ඉඩ ටික ටික ටික ටික ලොකු වෙනවා සතිය වැඩෙන්න වැඩෙන්න. ඒ පාවොක්සයිඩ්ගේ උපමාවක් තියෙනවා. ඒකට මෙතෙන් ඩිකිට්ටු කරගන්න පුළුවන් මේ සෙනක ගොඩාක් යන වීදියක අපිට වීදිය යහ කෙලවරට යන්න ඕනේ නම් කවදාකවත් වීදිය පිරිසිදුනකන් හිටියොත් අපිට යන්න වෙන්නේ නැහැ. සෙනග එහාටත් දුවනවා මෙහාටත් දුවනවා හරහටත් දුවනවා ඉස්සරහටත් එනවා. නමුත් අඩියක් තියන්න ඉඩ තියෙනවා. අපිට කරන්න තියෙන්නේ තියෙන අඩිය තියන්න. ඒක තියනකොට තව අඩියක් තියන්න පුළුවන්. කොහොම තියාන තියාන යනකොට මූණට මූණ හැම්බෙන්න වගේ මිනිස්සු එනවා. නමුත් ඒගොල්ලෝ අපිව හම්බෙන්න නෙවෙයි එන්නේ. ඒගොල්ලෝ යන්නේ එහා පැත්තේ තියෙන මොකද්ද හොයන්නේ. අපි මේ මිනිසෙකුට අහුවොත් එහෙම තමුසේ මොකද ඔය මගේ ඉස්සරහට මොහොන්ට ආවේ කියලා ඒ මිනිසා කන රත් වෙන්න ගහයි තමුසේ මොකටද මගේ මුණට ආවේ කියන්නේ. මොකද මේ දෙන්නගේම වීතිය ඒක. අපි හිතන්නේ නෑ අපි යනකොට කාපට් දාලා අපිට මේ එස්කෝට් එකක් ඕනේ අපිට යන්න කියලා. එහෙම එකක් නැහැ. තියෙන ඉඩේ යන්න පටන් අරගත්තු. ඒ වේදනා හිතවිලි සද්ද කියන දේවල් ඉබේම මිලාන වෙලා. ඇට්ටි හැලෙනවා කියලා තියෙන්නේ අකාලේ හැලිලා යන්න පටන් ගන්නවා. ඒව ලොකු කරගත්තොත් මූල කර්මත්තානේ ඇට්ටි හැලෙනවා. මූල කර්මත්තානේ නැති වෙනවා. ඒ නිසා ඇත්තටම සතිය කියන එක පරියන්කේදී මතු කරගත්තට පස්සේ සක්මනේදී තමයි යොන්න ඔය විදිහට අපි හලහප්පලා විවිධ தත්වයන් යටතේදී මේක රැකගන්නේ. ඒකට හොඳම ප්‍රගති පරීක්ෂණය වෙන්නේ දහසකුත් එකක් gedara වැඩ කරද්දී පුළුවන්ද කියලා බලනවා එක චිත්තක්ෂණයක් දෙකක්වත් සතිය වඩා. පුළු පුළුවන් වෙලාවල් වල. ඒක හිතෙන්නේ නම් බෑ මට බබාලා ඉන්නවා මට ඉගෙන ගන්න තියෙනවා මට රස්සාව කරන්න තියෙනවා. නානා ප්‍රවිධියට මේ හිත කරුණු කාරණා කියනවා. ඉතින් අපි ලේසි තනින් පටන් ගන්නවා. මලේ ධම්මික හම්දු කියනකොට කිව්වේ උඹ කිසි දෙයක් නැතුව උඹ තනියම ඉන්න වෙලාවෙ විතරක් මේක පටන් අරගන්න. කවුරුවත් ඉන්න දැන ඕක කරන්න යන්න එපා. අමාරුයි. මොකද අපේ හිත අනුන්ගේ අදහස් මත මතාන්තර නිසා හෙල හැප්පෙනවා. ඒ තනියම Taman වැඩ කරන වෙලාවක් එනවනේ. අන්නේ වෙලාවෙදී පොඩ්ඩි අදිස්ථානයක් ගන්න. කියන්නේ දවස කලින්ම අදිස්ථාන කරගන්න. මේ මේ වැඩ ටික මම කොහොමදත් තනියම කරන්නේ. ඒක කරනකොට මම සතියෙන් කරනවා. ඒ නිසා සතියෙන් කරනකොට මොකද කරන්නේ? අපි ලොකු සංසි කියන්නේ පොඩ්ඩක් නැවතිල්ල කරන්න කියන. ඇයි මේ නැවතිල්ල කරන්න කියලා බලනකොටම හිත ආ මේ මේ සතියේ ඉඳනේ මම මේ දඟලන්නේ කියලා නිකන් යෝගාවචර ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම අදිෂ්ඨාන කරනවා මේ වැඩේ නම් මම කරන්නේ සතියෙන් කියලා. අනිත් එක නිස්සද්දව කරනවා. මේ වැඩේ කරනකොට මතුවෙන සද්ද හැම එකටම හරියට පූසෙක් මී අල්ලන්න යනකොට එයා කූටු කැලක් කපා ගන්නෑ කරවිච්ච කොලයක් පාගන්නෙත් නෑ හිමීට ලං වෙනවා. මොකද එක පිම්මෙන් අල්ලද හැකි. ඈතින් නැති දන්නවා දැන් සිංහ මීයා දපන වැටලා ඉන්නේ කියලා. ලං වෙන්නේ කොහොමද කිසි හැලහැප්පමක් නැතුව. දඩයක්කාරයෙක් ওই රැයට ටෝච් එක ඔළුවේ ගහගෙන ගිහිල්ලා දඩේම දැක්කට පස්සේ ඒ ටෝච් එක එළියට සතා ගිනිකන වැටෙනවා. ගිනිකඩ වැටෙනට සාමාන්‍ය දඩයක්කාරය වෙඩි තියන්නේ. එයා කරන්නේ ඒ ගිනිකඩ වැටි සතාට පුළුවන් තරම් ලං වෙනවා. ලං වෙනකොට ඔළුව හොල්ලන්නේ නැහැ. මොකද ඔළුවේ තමයි ටෝච් එක ගහලා තියෙන්නේ. ඒක හෙල්ලුණොත් අර සතා දුවනවා. අනිත් එක තමයි යනකොට ඒ තුවක්කුවත් අරගෙන දන ගාගෙන හතර කුරේ යන්නේ. කොලයක් පාගන්නේ කුඩු කරන්නේ හිමීට ලං ලං වෙනකොටලු යාර කියන්න පුළුවන් මේ එළිය දිහා බලලා මේක ගෑනු සතෙක්ද, බඩින් ඉන්න සතෙක්ද ඔක්කොම දැකලා සුදුසු එකට වෙඩි තියනවා. ලං වුණොත් වෙඩි තිබිල්ල සාර්ථකයි. අනිත් වගේ යෝගාවචරයත් ඒ විදිහට ඇති කරගත්ත සත්‍ය බාධක මැද ඉදිරියට ගෙනියන්න හදනකොට ආට ලොකු අභියෝගයක් එනවා ඉදිනදා වැඩවලදී. පරියන්කේදී එනවා තමයි. නමුත් ඇත්ත කරපු ගමන් කැරලා යනවා. නැගිටපු ගමන් කැරලා යනවා. වතුර දහහක් කඩලා කලිය බින්දා වගේ. ඒක හොඳයි. සතිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න හොඳයි. නමුත් ඒක පන්නරේ හිටින්නේ පටල වෙන්නේ හොඳට සක්මනට ගිහිල්ලා සක්මණෙන් ඉදිරියට වැඩ කරනකොට. ඉතින් අන්තිමට බලනකොට ඉදින්දා වැඩවලදී මේ විදිහට අපි කෙලස් නොයන ආතාලයට හිත කුපිත නොවන ආතාලයට කටයුතු කරුවොත් වාඩි වෙච්චාම සැපයි. වාඩි වෙච්චාම හිතට එච්චර හිතවිලි එනවා අඩුයි. ඒ වගේම තරහ යන අඩු ගතිය එන්න පටන් ගන්නවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ නෝ වැඩි වෙන්න පටන් ගන්නවා. මේකට කියන්නේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියලා Tamanda වැටෙන්න පටන් ගන්නවා. one thing at a time and that done well. එකයි එකවරකට ගන්න ඒක සුද්ධට කරනවා. ඉතින් මේක අමාරුයි කාර්යබහුල ජීවිතේ බොහෝ දෙනෙක් එක වැඩ කටයුතු කරනකොට අමාරුයි. නමුත් Taman කරනකොට හිතා ගන්න ඕනේ මේ කොරස් කටේවත් අත දාගන්න බැරුව අවුල් පාස කර ගන්නව වෙනුවට එකක් අරගෙන ඒක කරන එක අයින් කරනවා. එකක් අරගෙන ඒක කරන එක අයින් කරනවා. ආන්න එහෙම කරන කරන කරගෙන යන්න පටන් ගත්තාම හරහා යනකොට ඒ ලොකු සංජය බොහොම ලස්සනට ඒක විස්තර කරනවා. එහෙම වැඩ කරනකොට එතන එතන හිත විස්්‍රාම වෙනවා කියන්නේ. මම මේ වැඩ ගොඩාක් කරා කියලා හති වැටෙන්නෙත් නැහැ. අනේ නොදකින් මේක මොන කරදරයක්ද කියලා එහෙම හිතෙන්නෙත් නැහැ. එනේන වැඩේ එක එක එක එක කරන ඉවර කරන ඉවර කරන ඉවර කරන යනකොට කරන වැඩේ දන්නවා මේකයි මම දැන් කරන්න කියලා. එතකොට ඒකට මුලැමැදාග දැනගැනීමේ ශක්තියක් එනවා. ආන්නේ විදිහට ඒ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියලා කියන්නේ වෙච්ච දේ පිළිබඳව හොඳ මතක ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා සරුවචන සඳහන් කරනවා සති සමාධිය ඇති වෙච්ච වෙලාවට විශේෂයෙන්ම සතිය ඇති වෙච්ච වෙලාවට චිර කතම්පි චිර භාජිතම්පි සරිතා අනුසරිතා හෝති කිය. බොහෝ කෙල පෙර කාලයකට පෙර අහන ලද දේවල් කරන ලද දේවල් බොහෝම හොඳට මතක් කරන්න පුළුවන්. මොකද හොඳට ඒක කැඳේ ගල බීරුවා වගේ ඒ වෙලාව එක කරලා තියෙනවා. දෙක තුනක් හතරක් කරන්න ගියාම වෙන්නේ එකක්වත් කරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හදිසි විනිශ්චය වලට එළඹෙන්නේ නැතුව කරන වැඩේ කරන්න පුළුවන් ගතියක් ආසාව තිබුණට එන්නේ නැහැ. පරියන්කේදී පුරුදු කරලා සක්මනේ පුරුදු කරලා එදිනදා වැඩවලට යනකොට ඔන්න ටික ටික ටික ටික තමයි තේරෙනවා සමහර වැඩ කොච්චර දවසින්ලා කෙරුවත් ඒක වෙහෙසක් නැතුව සුවසේ කරන්න පුළුවන් ගතිය. අවසාන වශයෙන් සඳහන් කරනවා මේක තව වැඩි කරගන්න ඕනේ නම් කියනවා මේ කියන විෂයාභිමුඛ භාව වැඩි කරගන්න ඕනේ නම් තිර සංඥා පදට්ඨාන කියලා ඒ කරන දේ මෙනෙහි කර කර කරන්න කියලා. මම දැන් කරන්නේ ආස්වාස කරන එක. ප්‍රස්වාසය නෙවෙයි. මේ ප්‍රස්වාසය ආශ්වාසය නෙවෙයි මම මේ ඇවිදිනකොට මේ වම මේ දකුණ මේ දොර අරිනවා මේ සරමාඳිනවා මේ කමිෂය අඳිනවා මේ කැම ගන්නවා ආදි වශයෙන් ඒ කරන දෙයට හිත යොමු කරපුවාම හිතයි අරමුණයි මූණට මූණ දාන ගතිය එනවා එහෙම වෙච්ච ගමන් ඒ වැඩෙන් කිසි ආතතියක් ඉතුරු වෙන්නේ නැහැ වැඩේ හොඳට ඉවර කරන්න පුළුවන් ශක්තියක් එනවා ඉතින් මේ විදිහට සතිපට්ඨානය ඇතිකරන ආසන්න කාරණා නැත්නම් අපි කල යුත්තේ මොකද්ද කියලා අහුවොත් සත් කායදී සතර සතිපට්ඨානා කියලාමයි කියන්නේ වරද්ද වරද්ද සතිය ඇති කිරීමමයි සතිය ඇති වෙන්න හේතුව. එචා කවදාකවත් අපිට සතිය ඇති කර ගැනීම සඳහා ඉන්ජෙක්ෂන් එකකින් බෙහෙත් පෙත්තකින් ඔපරේෂන් එකකින් කවදාවත් ගන්න බෑ. යෝගයෙන් පටන් ගන්නකොට කවදාකවත් නිර්වුල්ව කරන්න බෑ. හරියට වරද්දනවා. වරද්දලා වරද්දලා වරද්දලා සතිය ගන්න ගන්න ඒ පුද්ගලයාට සතිය පිළිබඳ හොඳ අයිතිවාසිකමක් හම්බ වෙනවා. වැරදි වෙන ගානට අයිතිවාසිකමක් හම්බ වෙන උදාහරණයක් වශයෙන් කියනවනම් ගා කමාරුවෙන් සතිය පිහිටවපු කෙනෙක් තව කෙනෙකුගේ ප්‍රශ්නයක් අහනකොට තව කෙනෙකුගේ දුක් ගැනවිලක් අහගෙන ඉන්නකොට තව කෙනෙකුගේ අපහසුතාවයක් අහගෙන ඉන්නකොට යාට හොඳට මතක් වෙනවා මේ මේ කියන දේනේ මටත් එදා වුනේ මෙහෙමනේ මම ඒකකින් ගොඩාවේ කියලා ඕනම කෙනෙකුගේ ප්‍රශ්නයකට සුවද භාවයක් ඇති වෙනවා යන ඕනේ ලෙඩකට බෙහෙත් හම්බ වෙනවා. ඒකට දැන් සාමාන්‍ය hinaයන විදියට ඔක් කියනවනම් කියන්න තියෙන්නේ ඔය ලංකාවේ ඉන්න ටියුෂන් මාස්ටර්ලා ඉන්නේ. ඒ ටියුෂන් මාස්ටර්ලා හතර දෙනෙක් විභාගේ ෆේල් වෙච්ච කට්ටිය. හරියටම හරියනවා. පාස් වෙච්ච කට්ටිය කවදාවත් ටියුෂන් දෙන්න බෑ. පස්සෙච්ච කටි දන්නේ මේ මෝඩයට මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ මම නම් මේක දන්නවයි කියලා එයාට එන්නේ මාන්නකාරකම. පෙළෙච්ච මනුස්සය ඉන්නනේ අනේ මේ මනුස්සයා මට වැඩිය හොඳයි මම මේකෙදි වෙල්ුණානේ කියලා හරිය ලස්සනට ප්‍රිපෙයා වෙලා හැබැයි ඌ කවදාත් පාහි කරන්නේත් නැහැ. හැමදාම ටියුෂන් මාස්ටර් තමයි. ඒ බුරුමේදී කියනවා මේ එහින අනගාരികලා කියලා જાතියක්. අනගාരികලා වෙන්නේ මේ හැප්පෙන්නේ නැහැ. ඉක්මනට ලෙඩක් හැලෙගෙන පැවිද්දට පින මදි. ඒ කට්ටිය උනාට සාසන ගෞරවයෙන් පැවිදි වෙන්නේ නැහැ. හැබැයි අනගාරික කියලා දුඹුරු වදිනවා. ඔය පාප්පාන්සේ පණ දෙනවා වගේ තොප්පියකුත් දාගෙන ඉන්නේ. ඒ කට්ටියට එක තැනකට ගියොත් සංඝයා වහන්සේ නමක් විදියටම සලකනවා. කවදාකවත් පන්සලකින් ඉලවන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ගිවිසුමක ඉන්න කිසිම පන්සලක දවස් හතකට වැඩි ඉන්නේ නැහැ. ගියාම ඉතින් තනකොළ ටික සුද්ධ කරලා හාමුදුරන්ට දර වතුර හදලා දීලා ඔක්කොම කරනවා. හැබැයි හාමුදුරු මේ සංඝයා වහන්සේ නමකට විදියට සලකනවා. පැවිදි වෙලා නැහැ අනගාරිකේ. ඒකෙන් තු බින්න පාතේ යන්නේ. ඉතින් ඒ සයඩෝ කියන අපේ මම ඉගෙන ගත්ත දැන් සයඩෝ ඉතින් ගිහිල්ලා උදේට කියනවා ස්වාමීන් වහන්සේ කොයි ගමේද මේ පැත්තේ ගොදුරු ගම තියෙන්නේ කොහෙද ඉතින් හාමුදුරුවෝ කියනවා මෙන්න මේ දිහාට ඵලයන්. ඉතින් යා ගිහිල්ලා නැහැ කවදාකවත්. ඉතින් යන්නේ කඩක් අරගෙන. පාත්‍ර ගෙනියන්නේ නැහැ. ඒ කඩ අරගෙන ඉවරලා මනසට පින්න පාතේ ඉවර වුණාට පස්සේ දැන් ආපහු වෙන්න ගියාම මිනිහා පාර දන්නේ නැහැ. ඉතින් ළඟ ගෙදරකට යනවලු පාරහන්. ඉතින් අර මිනිස්සු විජහාට කරන්න පින්න පාතේ ටිකක් දෙනවා. දුන්නට පස්සේ ඉතින් ඒක ඉතින් ආය අහන්න විදිහ නැහැ ඊගාව ගෙදෙට්ට යනවා පාරාන. එතනෙත් පින්න පාද ටිකක් දෙනවා. කද කැඩෙනකම් පින්න පාතේ හම්බ වෙනවා මිසක් පාර අහන්න හම්බ වෙන නිසා පාර නොදණ්ඩ නොදණ්ඩ පින්න පාතේ ලාභෙ වැඩි කියලා කියනවා. එනිසා භාවනා කරනකොට කොච්චර වැරදුනත් කවදාකවත් අහක යන්නේ. සත්‍ය පිටන්න ගන්න උත්සාහය කවදාකවත් අහක යන්නේ. ඒක සරුවචනාංශ මේ බය නැතුව සතියේ විතරක් නෙමෙයි කියන්නේ සතිය කියන බෙහෙත ආෆ්ටර් ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් නෑ විතරක් නෙමෙයි සතිය ඇති කර ගන්න ගන්න ප්‍රයත්නයකින්වත් කවදාකවත් අහේනියක් අමලියක් අසුබයක් කවදාකවත් වෙන්නේ අපිට වෙලා තියෙන අපි මේ වැරද්දගත්ත දේවල් අමතක කරන්න හදනවා. අමතක කරන්න එපා. මේකෙන් තමයි අපි මිනිස්සුත් එක්ක සම්බන්ධීකරණය කරන්නේ. කිසිම කෙනෙක් මේ ලෝකේ එකවර සත්‍ය ඇති කරගන්නේ නැහැ. වරද්ද වරද්ද කරලා තියෙන්නේ. අපි භාවනා කර්මස්ථාන නෙවෙයි. සාකච්ඡා කරනකොට මොකද කරන්නේ? අපි වරද්දාගත් හැටි එක එක කියනවා. හරි ලස්සන සුවද සාකච්ඡාවක් වෙනවා ඒක. එක එක නට එක එක නට සත්‍ය කරන්න කියලා වැරදිච්ච හැටි. ඒ අර්මීතකල හිටියා ස්වාමීන් වහන්සේ නමක් බොහෝම වැදගත් පවුලකින් ආපු කෙනෙක් මේ ස්විස්තරලන්තේ. ගාම් සල්ලි තියෙන ඉතින් ආවේ හොඳම තරුණ වයසේ. ඊට පස්සේ ඉතින් භාවනා කරන්න ගියා. ඉතින් ආට සතිය ඉතින් බොහොම ජයර කොච්චර සතිය විහිටවන්න හදනවද කියනවනම් පාවිච්චි වෙන්න ඉස්සෙල්ලා ඉවරලා මේ බිම් බලාගෙන යන්න ඕන නිසා ඇතම කාලක් විතර පාර දිගට තියෙන මුල් තේරම අයින් කෙරුවා. ගලුත් අයින් කෙරුවා කෙලීම යනකොට පාර හැප්පෙයි කියලා. ඒකට තමයි පැවිදි වුනේ. ඉතින් බොහොමත්ම ක්‍රමානුකූලව සතිය වඩනවා. එක දවසක් ගිහිල්ලා ආසනේ වාඩි වුණා. කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. මෙහෙම ඔළුව උසලා නෝටිස් බෝඩ් එක දිහා බලන්නෙත් නැහැ. වාඩි වුණාට පස්සේ එතන උණු වතුර බෝතලේ උණු වතුර ටිකක් තියෙනවා. එයාගේ ඒ හාමුදුරන්ට වෙන් කරපු කෝප්පේ තියෙනවා. padikකම තියෙනවා. ඉතින් හාමුදුරුවෝ මේ උණු වතුර ටිකක් අර කෝප්පෙට දාලා වළඳන්නයි දැන් සතිය පිටවල තියෙන්නේ. ඉතින් කෝප්පේ යන බලන්න කෝප්පේ වතුර ටිකක් තියෙනවා. දැන් මේ වතුර ටික padikකමට දාලා ඒකට උණු වතුර ටිකක් දාලා වළඳනවා. දැන් මේක හොඳට තේරුම් බේරුම් කරගෙන දැන් උණු වතුර බෝතලේ එහෙනම් දැන් එක තැනකට සතිය පිටවන ගියාම එයාට තේරෙනවලු මොකද්දෝ පටලවිලයි. ආයෙසරයක් කල්පනා කරලා මොකද්දෝ පටලයි. බලනකොට අර කෝප්පේ මේ සූර තියනවලු උණු වතුර බෝතලේ අරගෙන padikkamට වක් කරනවලු සත් බොහොම සතියේ. අර කෝප්පේ වතුර ටික padikkamට දාලා කෝප්පේට උණු වතුර දාන්න ආවෝනේ. ඉතින් මනුස්සයර පුදුම හිනාවක් ගිහිලා තියෙනවා මේ ඒ දණ්ඩට ඒ පඬිතයාට ඒ දණ්ඩේ යන්න බැරි හැටි. උඩට වැඩි සතිය පිටවන්න පටන් ගත්තොත් මේ එදිනෙදා කරන වැඩවත් කරන්න. මොකද එදිනෙදා කරන වැඩ අපි රට් එකේ දුවන්නේ. ඒක කරනවාද ළඟට ආවසේ ටක් ටක් ටක් ගාලා කරනවා. ඒක හොඳට හිතලා බලලා කරන්න ගත්තාම අපි නැවතත් අලුත් ඉපදිච්ච දරුවෙක් වගේ ඒ විතරක් නෙවෙයි. පැටලෙනවා. පැටලුණාට පස්සේ ඉතින් ආයෙත් ආපහු හදාගන්නත් එසේ මෙසේ ලේසි නෑ. එහි මේක බොහොම හිමීට සැලකිල්ලෙන් කරන්නේ. ඉතින් මේක කෙනෙකුට කියනකොට හරි අහිංසක විනෝදයක් වෙනවා කිසිම කෙනෙක් හිතන්න එපා මේ වයස ගියත් හිතනවා අනේ අපිට මේ බණ භාවනා කරගන්න බැරි මේ දුර්ලකන් නිසායි කියලා. තරුණ කට්ටිය හිතනවා අපේ ආශාවල් වැඩිකම නිසායි කියලා. මැද වයස කට්ටිය කියනවා වගකීම් වැඩි නිසායි කියලා. මොකකින්වත් මායයක් කිසිම කෙනෙකුට කිසිම අනුකම්පාවක් විශේෂ ලාභයක් දීලා නැහැ. කොත්තනකින් හරි හිර කරලා තියෙන. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් හොඳට මතක තියාගන්න ඉස්සල්ලා වෙන්නේ වර්ධින එක. ඒකට ලෑස්තිලා යනවනම් ඒ පුද්ගලයාට තණ්හාවක් මාන්නයක් දෘෂ්ටියක් එන්නේ නැහැ. සතිය ඇති වුණාට එන්නේ නැහැ. නැති වුණාට පස්සේ තේනවා ඒ කොච්චර සත්‍යමත්ව කරන්න ගියත් වරදින. වරදිනකොට ඕක තමයි ක්‍රමයේ කියලා යන්න පටන් අර ගන්නකොට කවදාකවත් තමන්න තමන් දෙස් දෙන්නේ නැහැ. අනුන්ගේ දොස් දකින්නෙත් නැහැ. මම මන්නම් දකින්න මේ ජීවිතය හොඳ වටිනාම ගුණයක් තමයි. මේ සතිය පිහිටවීම සඳහා තමන් උත්සාහ කරනකොට තමන්ගේ වැරදි බාර ගන්න කෙනා. මේක හැටි එහෙම තමයි කාටත් එහෙම තමයි කියපු කෙනා. කවදාකවත් තව කෙනෙකුගේ දෝෂයක් දකින්නේ නැහැ. එයා දන්නවා මට අයිතියක් නැහැ. තව කෙනෙකුට වැඩිය උසස් වෙන්න. තව කෙනෙකුට දෝෂයක් දගෙනානේ මේ මිනිස්සයත් මං වගේ තමයි වර්ධින. ඉතින් යාට වර්ධින අවස්ථා දෙකක් තුනක් දෙන්න eBay. ඒ නිසා සත්‍ය එක පැත්තකින් අර මුණට මුණ දාලා දීලා යථාභූත ඥානය ඇති කරන අතර සමාජයේ සහ පවුලේ අය අතර පුදුමාකාර මෛත්‍රියක් ඇති කරනවා අනියම් මාර්ගයෙන්. ඕන කෙනෙක් ඕනේ වැරද්දක් කරනවා කරබන බලන්න පුළුවන්. එක දවසක් ඒක වේ නිකන් සාමාන්‍ය සිද්ධියක් අපි යුනිවර්සිටි ඉන්න කාලේ මම මයිලඟ ඉන්න අපි කවුරු යාවේ නැත්නම් කරන්නේ කාබන් කොලයක් තියලා නෝට් ලියන එක. එහා වෙනකොට හොරට අසනක් ගහනවා ඒක ලියලා කාබන් ගන්න නෝට් එකක් දානවා. ඉතින් ගුරුවරයා ආපු ගමන් කොලයක් කරනවා අසං කරා. අසං කරන්නේ ආපු නැති කියන මචං මගේ අසනක් ගහපන් කියලා. අසනක් ගහනවා ඊට පස්සේ කාබන් කොලයක් තියලා ලියන එකයි. ඉතින් මයිලඟ හිටපු එක නයි අකුරු ලස්සරයි. ඉතින් ලියනකොට මම දැක්කා එක පැත්ත ලියන කාබන් එක අනිත් පැත්ත හරවලා තියාගත්තා. දැන් වෙන දේ මම දන්නවා. වෙන දේ මම දන්නවා කියන්නේ ලියන එකේමයි අනිත් පැත්තේ ලියවෙන්නේ. එතකොට යටකොලේ මොකුත් නැහැ. දැන් මට මට කියන්නත් ඕනේ මම දන්නවා කියපු ගමන් මට බයිනවා. උඹට මොකද කියලා අහනවා. එච්චරමයි අපේ තියුණු විහිළුව. ඊට පස්සේ අනේ කොහොම හරි කරද්දී ලෙක්චර් එක පටන් ගත්තා මට මතක නැතුණා මූ දෙවෙනි කොල්ලේ ලියන්න හදනකොට මම දැක්ක වෙච්ච ආදී මට hina ගියා. hina ගියාට පස්සේ මම නැගිටලා පස්සේ මම කිව්වා උඹේ කොලේ තියෙනකොට මම දැක්කා මට විහිළු කරයි කියලා මම කෙරුවේ නැහැ. දැන් උනත් මං කියනවා කිව්වනම් තොට බයිනවා තමයි. ඉවරුනට පස්සේ කියනවා උඹ මේ වෙලාවේ කිව්වනම් මං උඹට බයිනවා තමයි. ඉතින් ඒක නිකම්ම නිකම් හුදු විහිළුවක් විතරයි. මම දැක්කා යාගේ වැරද්දක්. ඒ වෙලාවේ මං කිව්වේ යුතුය තිබුණා. කිව්වේ නෑ. ඊට පස්සේ කිව්වට පස්සේ නිකම් විනහ විහිළුවක් විතරයි. අන්න වගේ අපේ අතර වෙන ඝන අපේ චිත්ත පීඩා තියෙන අනුගන්ත හිතිර දවන දේවල් නොමනා දේවල් සිද්ධ වෙනකොට සතිය පැත්තෙන් බලනවා නම් ඒකේ තියෙන හුදු හාස්‍යයක්. කවදාකවත් හිතා ගන්න මිනිස්සෙක් දැන දැන වැරදි කරන්නේ. වෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. ඒ මිනිස්සයා හරි කියලා හිතාන කරන්නේ ඒක. ඒක අපිට දැරේ තේරෙන දෙකයි ප්‍රශ්නේ. දැන් බ්‍රහ්මචාර සූත්‍රයේදී සර්වචනාංශේ 62ක් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන හැටි පෙන්වලා දීලා තියෙනවා. ඒකල උන්වහන්සේ කියනවා ඔය හැම කෙනා මේ දෘෂ්ටි ඇති කරන් තියෙන ඊට අදාළ සාධාරණ හේතුවක් ඇතුව කියලා. අහම්බයක් නෙවෙයි. අපි මේ සාධාරණ හේතුව දැනගන්න මේ මනසත් එක්ක සමාන්තර ගමන් කරලා මිස තෝ මිත්‍යා දෘෂ්ටිකයි කියලා ගහන්න ගහන්න අර මනුස්සයා අමාරු වෙටනවා අර ගත්ත දෘෂ්ටියම තද කරගන්න. සර්වඥාන්ති කියන තදපි පස්සපච්චය. ඒකත් ඇතුළේ ස්පර්ශයමයි. සර්වඥාන්ති බලන්නේ මේ මනුස්සයා ඒ දේ කරන්නේ දැන දැන වැරදි කරන අදහසින් මේක හරි කියලා හිතන උන්වහන්සේ පුළුවන් තරම් එයා බලලා බලනවා මෙයා මොකද්ද මේ වැරදියට අල්ලගෙන තියෙන කියලා ඒකයි කියලා දෙන්න හදන්නේ. අපි ප්‍රශ්නයක් අහම උත්තර හොයන්න යන්න එපා. ප්‍රශ්නේම පොඩ්ඩක් බලන්න කොහෙද හිර වෙලා තියෙන්නේ කියලා. එමෙතන ලෙඩක් අහපුවාම රෝග ලක්ෂණ රෙවිතකම් කරන්න යන්න එපා. රෝගේ මූලය පොඩ්ඩක් හොයන්න. එදාට බෙහෙත් දුන්නොත් ඉවරයි. අපි රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙන්න පටන් අරගත්තොත් කාදාකත් ඉවර වෙන්නේ. සතිය කියන අපට රෝග ලක්ෂණ තිබිච්චාවයි ඉවසිල්ලෙන් බලන්න මොකද්ද මූලය කොහෙද කියලා. බලනකොට අපි නොදන්න විශාල ශක්තියක් විශාල සත්‍යයක් අපිට තේරෙන්න පටන් ගන්නවා ඒකට එළිය වැටෙන්නේ නැතුව අපි පිට මොනවා පිළියම් කරත් වැඩක්. ඉතින් සරුවඥයන් සඳහන් කරනවා අන්න ඒ කටයුත්ත අපි වෙනුවෙන් සරුවඥයන්සල කරන්න බෑ කියන. Taman යම් කිසි දෙයකට රුචි වෙන්නේ. යම් කිසි දෙයකට විරුද්ධ වෙන්නේ. යම් කිසි දෙයක් ඉක්මන් කරන්න හදන යම් කිසි දෙයක් පහු කරන්න හදන්නේ අහම්බයක් නෙවෙයි අපි ඉක්මන් කරන්න පහු කරන තරමන අතර ඒකට හේතු වෙන දේ ඒ වෙලාවේදීම උණු උණුවේම බලනවා මිස බහුවෙලා බලලා අල්ලන්න බෑ. වෙන්න තියෙන දේ අල්ලන්නත් බෑ. ඒ නිසා ඒවා එන එක හොඳයි කියලා හිතා ගන්න ඕනේ. අනේ මට මේකේ මුල හොයාගත්තයි. මොකාටද මේ එන්න හදන්නේ කියලා හොයාගන්න නම් සතියේ තියෙන මේ වරදින ස්වභාවය මුලදී හරීම වටිනා ගතියක් ඇති කරනවා. ඒකට මම කියන්නේ අපේ තියෙන ළමා මානසිකත්වය කියලා. අපි පුංචි කාලේ ඕනෙම දෙයක් වැරදුනාට දෙමාපිය අපිට දොස් කියන්නේත් නැහැ අපි ගණන් ගන්නෙත් නැහැ. ඒක උපමාවක් කරන මේ බටහිර ලෝකේ මිනිස්සෙක් කියනවා අපි පළවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ඇඟටවත් දන්නේ නැහැ අපි කොහොමද මව් භාෂාව ඉගෙන ගන්න කියලා. නමුත් අපි ඒකම දෙලා දෙවෙනි භාෂාව ඉගෙන ගන්න යන්නේ කොච්චර අමාරුද? මොකද හේතුව දෙවෙනි භාෂාව අපි ඉගෙන ගන්න හදන්නේ කිසිම දෙයක් වරදින්න නැතුව කිලින්ම නිර්වෘල්ල යන්න හදනවා. අර ළමා මානසිකත්වයේ ගන්න පුළුවන් වුණොත් ඕනම දෙවෙනි භාෂාවක් එච්චර අමාරු නෑ. වර්ධින බව පිළිගන්න ඕනේ. පිළිගත්ත ගමන් භාෂාව හරියනවා. ඒ නිසා දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට අපිට කරන්න තියෙන්නේ තියෙන පඬිතකම් මොකක්වත් නැතුව අලුතෙන් මේ බුරුමෙන් ඉගෙන ගන්නකොට බුරුමේ කට්ටිය කියන්නේ පොඩි ළමයි ඉන්න තරකට යන්නේ කියලා. උන් දන්නේ නැනේ අපි බුරුම දන්නේ නැති බව. උන්ගේ භාෂාවෙන් කතා කරනවා. හැබැයි අපි දන්නේ නැහැ කියලා වැරදුනට උන් hina වෙන්නේ නැහැ. ඔය ප්‍රොෆෙසර් කෙනෙක් කරනවට වැඩිය බොහෝම ලේසි පොඩි උන් එක්ක ඉන්නකොට පුරුමේ කරගන්න. ඒ වගේ දෙයක ගිහ ගන්න. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ මේ බාර දෙන බව පිළිගන්න ගැතිය. ආන්නේ විදිහට මේ සතිය මුල් මුල් සතිය තමයි පසුපස සතියට උදව් කරන්නේ කියලා දැනගන්නකොට මේ සතිය කියන චෛතසිකය මේ විදිහට ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් වගේ වෙන් කළ දැනගත්තට පස්සේ අපිට අහන්න පුළුවන් දැන් මුලින් අහන්නේ නම් මේ වගේ පිරිසක් ආපුවම සංඝයා වහන්සේ දක්වා අනේ ස්වාමීන් වහන්සේ කොහොමද සතිය පිටවන්නේ මොකද්ද සතිපට්ඨාන කියන්නේ අනේ අපිට භාවනා කරන්න හැටි කියන්නේ මේ මේ වෙලාවට මේ මේ වෙලාවල් කොහොමද තියෙන්න ඕන කියලා පදම අහනවා. නමුත් සතිය හොඳට පුරුදු කරපු කෙනෙක් අහයි ස්වාමීන් වහන්සේ කොතනද සතිය පිටවන්න බැරි කියලා. දවසේ කොයි වැඩ කරනකොට සතිය පිටවන්න බැරි කියලා අහයි. ඒ තරමටම අවුලක් නැතුව බැලුවොත් හතර ඉරියව්වෙම පුළුවන් ඕනම රූප ධර්මයක් නාම ධර්මයක් පදම් කරගෙන පදනම් කරගෙන කරන්න පුළුවන්. එදාට තමයි අපිට කියන්න පුළුවන් එන්නේ අපි යෝගාවචර වුණා. සතර සතිපට්ඨානේ වඩිනවායි කියලා. එතකම්ම අපි කරන්නේ මොකක්ද අර නොදන්න නිසා ආධුනිකයෙක් නිසා සුදුසු තත්ත්ව ටිකක් දීලා පුළුවන් තරම් මේ චෛතසිකේ අඳුන ගන්නවා. අඳුනන පස්සේ යොදාන යොදාන යනකොට ඕනම දෙයක් කරනකොට ඒ බව දැනගැනීමේ ශක්තිය තියෙනවනම් සත්‍යමත් වෙන්න පුළුවන් ධර්ම දේශනා නිමාව කරමින් මම කියන්න කැමති අපිට එනවා වෙලාවක් සමහරට ජීවිතේ මට නම් හොඳටම කේන්ති ගිහිලයි කියන වෙලාව. මට 100ට නැගලා තියෙන කියලා එන වෙලාවක් එනවා. නමුත් ඒ වෙලාවුණත් මට කේන්ති ගිහිල්ලා ඉන්න බව දැනගන්න පුළුවන් ගතිය කේන්තිය නිසා නැති වෙලා යන්නේ. අපි නැවතත් කියනවා අපිට දරා කියා ගන්න බැරි කේන්තියකට අපි ඉන්නකොට උනත් ඒ කේන්තියට බෑ අපි මේ කේන්තියෙන් ඉන්නවා කියලා දන්න දැනුම මකන්න බෑ. මිනිසා සරුවචනන්සේ මතක් කරනවා 100ක් 100ක් කේන්ති ගියත් ඒක සතිය කියන ධර්මේ තරම් ප්‍රබල නැහැ කියලා. ඒ වගේම 100ක් අපි ආලයේ මොසපත් වෙලා තණ්හාවෙන් ගැලිලා නතු වෙලා ගත කරත් දැන් මං ඉන්නේ රාගෙන් තෙත් වෙලා බව. මම හිතේ තියෙන රාගය කියන එක දැනගැනීමේ ශක්තිය රාගයට මකන්න බෑ. ඒ නිසා කෙලස් නිකලස් කියන දෙකෙන් මතක තියාගන්න නිකලස් ශක්තිමත්. අපි විහිං එකේ කකුල් මාට්ටු දාලා බොරු වලවල් වලට දැම්මේ නැත්තම්. එනිසා අපිට ඕන කරලා තියෙන්නේ කෙලස් ධර්ම ඉස්සරහින් තියලා නිකලස් කෙලස් එක සාධාරණ සටනක් කරන්න දෙන්න. අනිවාර්යයෙන්ම කෙලස් නිකලස් ජය ගන්න. කෙලස් පරිදි. අපි තියෙන්නේ අපි පටන් ගන්නකොටම අපි පිළිබඳ අව탁සේරුවක්, අපි පවුකාරයෝ, අපි පාපතරයෝ අපිට ත්‍රි හේතුක කුසල් එකතු වෙලා නැහැ. අපිට මේක නෑ ඒක නෑ කියලා පටන් ගන්නකොටම අපි දෙන්නේ බොහෝම වැරදි ලකුණු පදනවා. ඒ නිසා අපි යෝගාවචර විදිහට නෙමෙයි පටන් අරගන්නේ. සරුවචාන්සේ මතක් කරනවා Tamanට මේ වගේ තැනකට එන්න පුළුවන් උනේ. බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් උනේ ධර්මයේ දකින්න පුළුවන් උනේ පුංචි පිනකටද කියලා. එහෙව් පින්වන්ත වෙලත් ඒ වගේ බුද්ධ ශාසනයක ධර්මයේ අසමීම වගේ කටයුතු කරන්න පුළුවන් වුණත් Taman ගැන අව탁සීරු කරනවා නම් ඒකට උන්වහන්සේ කියන්නේ සමාදම් වෙන්න දන්නේ නැති කම. Taman අද ලබලා තියෙන தත්ත්වේ සමාදම් වෙන්න දන්නේ නැත්නම් මේ සත්‍ය වගේ ධර්ම ඒගොල්ලෝ හිතන්නේ අපේ සතිය වඩන්න ඉතින් බොහොම පාරමිතා පිරලා තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියලා අර නොකරන වෙදකමට කොඳුරු තෙල් කාලා හතකුත් පතකුත් ඉල්ලනවා කියලා කතාවක් තියෙනවානේ. ඒ වගේ නොකරන පැත්ත බලන්න. බැලුවොත් නම් බෑ. නමුත් මේ තියෙන ටික පවා ඉතාමත්ම වැදගත් කියලා දැනගෙන පටන් අරගත්තොත් ඕනෙම ආර්යයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් ගිහිලා තියෙන මේ ගමනේ. ඒ නිසා මේ සත්‍ය පිළිබඳව මෙහෙම අපි දැනගත්තට පස්සේ ඕනම චිත්තක්ෂණයක් ඕනම දුෂ්කර අවස්ථාවක් හෝ සුකර අවස්ථාවක් අරගෙන අපිට ඒක සතියට යට කරන්න පටන් අරගත්තට පස්සේ මේ ලේසිම කියන තියෙන කොහොමද අපි මේ බුද්ධ ශාසනය අවුරුදු 2552ක් ගෙවිලා මධ්‍යම දේශයෙන් ඈත රටක ජීවත් වුණත් එතකොට අපිට හිතෙන්නේ අනේ අපි බුදුන් කාලේ ඉපදුනා නම් අනේ අපිට බුදුහාමුදුරුවොත් එක්ක මේ මධ්‍යම දේශයේම ඉඳ හම්බුනා නම් කියලා හිතෙනවනේ. නමුත් සතිය පිටියට පස්සේ තේරෙයි අපි සවැත්නුවර ජේතවනාරාමේ බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා. වෙන මොනම ධර්මකින්වත් ඒක එන්නේ සතියෙන් තමයි එන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය නැහැ. ඒ අවුරුදු 2552 කාලේ අයින් කරන්නේ අර හැතැම්ම දාස් ගානක තියෙන වෙනස අයින් කරලා ඒ බුදු හිත දකින්න බුදු ධර්මය අපිට ස්පර්ශ කරන්න අපි සංඝයා බව සංසාර බය දක්නා වූ සංසාර බයෙන් කටේ ගැලවීමට කටයුතු කරන පිරිසක් බව තේරුම් ගන්න එදාට තේරෙයි මේ ශාසනය අවුරුදු 2500 ගාණක් යනකොට ආවේ මෙන්න මේව කල්පනා කරපු ඉතාම සුළු පිරිසකගේ පපු කැනැත්තේ මිස ඔයි කිසිම බාහිර දේවල් වල නෙවෙයි නිසා බුද්ධ ශාසනයක කැඳ වෙන කැඳ ගන්න වේලක් තරම්වත් රකින්න ඕනේ නම් කරුණා කරලා මේ සත්‍ය යුක්තව තම තමන්ගේ සීල ගැන බලන්න තම තමන්ගේ සමාධිය ගැන බලන්න ප්‍රඥාව ගැන බලන්න එයාගෙන් තමයි ශාසනය රැකෙන්නේ එයා තමයි ශාසනයට වැඩියෙන්ම සේවය කරන එක කරන්නේ ඒ නිසා අපේ මේ ජීවිතයේ ඉතුරු කාලයත් එවැනි ශාසනයක් සඳහාම අපිට ගෙවන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා ශක්ති ප්‍රමාණයෙන් අපි අප්‍රමාද වෙමු සතිමත් වෙමු එමත්ින් අපිට සාසන ලබන තියෙන උසස්ම සේවය ලබන අතර අපෙන් සාසන වෙන තියෙන තේ සේවය කරලා මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයම මේ ජීවිතය ඇතුළත වීම ඒ ළඟා කරගන්න බැරි වුණා වූ ඒ සාන්ත සුන්දර සත්වයට ළඟා වෙන්න අපිට මේ කරන්න අවකුසල් ඒකාන්තේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සෑම දිනාටම සනසිමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරමු දැන් අපි පැයක පැයකමාර කාලයක් ධර්ම දේශනාව සඳහාම අරගෙන තිබුණා. බලාපොරොත්තු වෙන නම් අපි ධර්ම දේශනාව ඉවර කරලා ධර්ම සාකච්ඡාවකුත් කරන්න කියලා කරුවල වෙලා නැහැ. හැබැයි මට නම් ප්‍රශ්නයක් නැහැ. කියන්න කරන්න දේවල් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කර්මා කරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම දේශන ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉදිරිපත් ඉල්ලා සිටිනවා. මේ කියන ලද දේවල් පිළිබඳව ප්‍රශ්නයක් හෝ නැත්නම් මේ වෙලාවට ගැලපෙන හොඳ ධර්ම කාරණා තියෙනවා නම් කරුණාකර මතු කරන්නයි කියලා. එක්කෝ මෙලෝ දෙයක් තේරිලා නැහැ. එහෙ නැත්නම් 100%ක්ම තේරිලා. ඔව් මේ වගේ පිරිසකින් කරන ඉල්ලීමක් තියෙනවා මේ පිරිසම ඉන්න කෙනෙක්ගෙන් මේ ආගමික ධාර්මික ඉල්ලීමක් ගරු ස්වාමීන් වහන්සේ අබේරත්න බණ්ඩාර දිසානායක මහත්මයා සිඩ්නි නුවරදී මියගොස් දැන්ට අවුරුදු 5කට ආසන්නයි. මේකේ අබිරත් මාත්‍රා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේ නමකගේ ධර්මය ඇසීමට කැමැත්තෙන් සිටින බව දැනගන්නට ලැබුණා. ඒ ධර්මය ඇසීමෙන් හා පුණ්‍යානුමෝදනාවෙන් මියගේ මේ මහතාගේ පුතාගේ අසනීප අඩු වෙන බවක් දැනගන්නට ලැබුණා. එම නිසා කරු ස්වාමින් වහන්සේ මේ මහතාට ධර්මයේ ආසන ලෙස දන්වා පුණ්‍යානුමෝදනා කරනු නැතයි බලාපොරොත්තු වෙමු. ඒ මියගේ අබිරත් මහත්මයාගේ පවුලේ සියලු දෙනා ඉතින් අපි ආරාධනා කරමු මේ අපි රැස් කරන ලද කුසල් කිසිසේත්ම ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහා කරන එකක් නෙවෙයි. මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට ගන්න විශාල පිරිසක් මේ වගේ පිරිසක් එකතු වෙනවා කියන එක කලාතුරකින් වෙන දෙයක්. ඒ රැස් කරන ලද පින් ඒ මහත්මයාට අනුමෝදන් වෙන්න ලැබේවා අනුමෝදන් වෙන්න ලැබීමෙන් ඒ Taman සුඛයට සුවයටපත් වෙලා ඒ වෙනුවට මේ වෙන කෙනෙකුට ලෙඩ කිරීමෙන් මේකේ ප්‍රයෝජනයක් වෙන්න සත්‍ය අවබෝධ කිරීම අවශ්‍ය කරන්න කියලා මේ කර්මයක් ගෙවෙන වෙලාවේ අලුතෙන් කර්ම රැස් නොකර ගැනීමට ඥානෙ පහළ වේවා. තම තමන්ගේ ඒ සතිය සමාධිය දිනු කර ගැනීමෙන් අනිත් අයගේ සතිය සමාධිය වැඩි වීමට උදව් කර ගැනීමෙන් උපරිම මේ වගේ අවස්ථාවකට ගන්න පුළුවන් කුසල් දැක දැන සාදු කියලා අනුමෝදන් වෙන්න ඥානය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි වෙන ප්‍රශ්න නැත්නම් අපිට තියෙන්නේ දිව්‍යයන් පින්දීමේ ඥාතීන් සීපත් කිරීමෙන් ඒ වගේම අපේ ප්‍රාර්ථනා සීපත් කර ගැනීමෙන් දවසේ කටයුතු સમાપ્ત කරන්න. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ අද අපේ පළවෙනි දවස වුණත් හිතුවපතු වරකින් සියලු දෙනාම සාදු කියන්නේ සිතූ පැතු අවුරේ මේ විදිහට කටයුතු සිද්ධ වෙන්නේ මේ සංවිධානය කරපැත්තෝ පුංචි කරලා සලකන්න හදනව නෙවෙයි මම මේ. ඒත් සංවිධානය කෙරුවට මේ පේන පේන කාගෙත් ලොකු මෙහෙවීමක් හතේ තමයි මේ කටයුතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දවසේ කටයුතු නිම කරපු වෙලාවේදී අපි දැන දැන උදව් කරන්නේ සංවිධානය කණ්ඩායම වගේම නොදැන නොපෙනී උදව් කරන යම් සත්පුරුෂ මණ්ඩලයක් ඉන්නවනම් අපි ආරාධනා පූර්වක වෙමු. ඒ ඇත්තොත් මේ පින දකිත්වා දැකලා සාදු කියලා මේ පිනේ අග්‍ර කොටස අනුමෝදන් වීමෙන් තවදුරටත් මේ ශාසනික කටයුතුට අනුග්‍රහ කිරීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා. ඒ ඒ අත්ංගේත් නිවන පිණිස මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේ අපේ මියගිය අනිකුත් ඥාතීන් කවුරු හරි ඉන්නවනම් මගේ උදාහර කුසලයක් අනුමෝදන් වෙලා සාදු කියන්න අපි ඒ ඇත්තන්ට ආරාධනා කරන්න ඕනේ. ඇත්තන්ට මතක් කරන්න ඕනේ. ඒ ඥාතීන් ඉන්න කාලේ යැත්තු කරන්නත් පුළුවන් උනාටත් වැඩිය අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් පුළුවන් තරම් ශාසනය කියන්නේ මේකයි කියලා දැනගෙන ඒ සීලයට සමාධියට ප්‍රඥාවට අදාළ කටයුතු කරගෙන යනවා. ඒක නිසා අපි මේ කරගෙන යන වැඩේ අපි සෙල්ලමෙන් හුරතලෙන් කරන ගියාට බරපතල උදාාර කටයුත්තක් මේ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක දැකලා අපි ඉන්න කාලෙටත් වැඩිය අපේ දූ දරුවෝ අපේ සහෝදරයෝ අපේ ගෝල බාලයෝ හොඳට වැඩ කරනවා කියලා සතුටිත ඇති කරගෙන මුදිතාවෙන් යුක්තව මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් මේ කරගෙන යන පිටල් ඒකාන්තයෙන්ම කිසිම භව ගමනකට හෝ ලාභ සත්කාර විශේෂයකට විතරක් සීමා නොවි එව්වත් සාක්ෂාත් වෙලා ඒවකෙන් එන තියෙන බාධා දුරු වෙලා අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම ලබයි යුත් ලැබිය යුතු නිවන පිණිසම මේ කුසල් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දක්වා යන ගමනේ යම් තාක් අපිට භව ගමනේ යන්න වෙනවා නම් ඒ යන ගමනේදී අපිට කාදාත් අසත්පුරුෂයෙක්ගේ දුර්ජනයෙක්ගේ අපණ්ඩිතයෙක්ගේ දැකීමක් ඇසීමක්වත් අපිට නොවේවා අපිට දිගින් දිගටම කල්යාණ සත්පුරුෂ මණ්ඩල වල ඇසුර ලැබේවා මේ යන ගමනේ ඇති බාරක මාරක බාධක කරදර උදුරු තියෙනවනම් හිරුදුට අඳුරසේ මේ ශක්ති නිසා වදුරු වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් ඒ පරම ශාන්ත සුන්දර බුද්ධ ධූත්මයන් වහන්සේලා විතින් සපයි ශාන්තයි කියලා දේශනා කරලද ඒ පරම සුන්දර භාවයට යන්නම මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සීල දනාටම තෙරුවන් සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු